අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද සැප්තැම්බර් මාස 12 වෙනිදා කියන්නේ අපේ භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ තවත් අර වගේ කමඨාන් සුද්ධ කිරීමකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි වේලාව එළඹිලා තියෙන්නේ එසා සිළුමු දෙනාය සඳහා සූදානම් වෙමු අපේ ඍජි මහත්තයන් ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන්නයි කියලා. අවස්ථාවේ පහඳුරන්නේ ගත ස්වාමින් වහන්සේ ග්‍රිමානන්ද සූත්‍රයේ දැක්වෙන දස්සඤ්ඤා අතර අනිත් ඇති ආනාපානය 16 ආරින් ආශ්වාස ප්‍රශ්වාස අනුස්සනීය පෙන්වා ඇත. කෙටියෙන් හෝ විස්තර කර දෙනමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. නිර්වාණ සරණයි. ඇත්තටම අමාරුයි මේක අපි සූත්‍රකයක්දී තව සූත්‍රකෙ විතර ඒක නිසා ඊටමානන්ද සූත්‍රයේටම ලියවිච්ච නැත්තම් කියවිච්ච බණ ටිකක් තියෙනවා අපේ මේ අරවින්දගෙන් ඉල්ලුවොත් ඒක ලබා ගන්න පුළුවන් වෙයි එහෙම නැත්නම් ආනාපාන සති සූත්‍රය බලන්න දෙකේම එකයි එහෙම නැත්නම් ශ්‍රාවුල වාද සූත්‍රය ඒ නිසා ඒ වගේ වෙලාවල් වලට අපි මේ වැඩ පිළිවෙලක් ඇද්දි සම්පූර්ණ වෙන මාතෘකාවක් දිගේ සාකච්ඡා කරනට වැඩිය ඒ වගේ දෙයකින් සාහීමකටපත් වෙන්න මේ කරගෙන යන මේ විදා මේ විතක්ෂණධන සූත්‍රයේ අපි පුළු පුළුවන් තරම් බලනවා ඒ ආනපන සතියේ අවස්ථාවල් සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් මේ දවස්වල ධම්රිවි වැඩසටහන පස්සේ අපි හේෂාන්ලා ගෙදරදීත් මේ වගේම ධර්ම දේශනාවකට ධර්ම භාවනාව වැඩ පිළිවෙලට එකතු වෙනවා. එතන කෙරෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේ. ඒක දැනට සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා කියන එක යනවා. ඒ කියන්නේ ළඟදීම අපි ආරම්භ කරන්න ඉඳී තියෙනවා. ඒ මාවොත් එතනදිත් පුළුවන් වෙයි විස්තර සහිතව හම්කන් දෙන්න නිසා ප්‍රශ්න නොසලකා හැරීමක් නෙවෙයි මම මේ කරන්නේ. ඒ සම්බන්ධව වෙනමම කෙරලා තියෙන ධර්ම දේශනාවලියකට හෝ අර වගේ තැනකට සම්බන්ධ වෙන්න කියලා කර්මාවෙන් මතක් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සිත එක අරමුණකට ගත් විට දැඩිසේ ගතේ රිදුම් දැනේ. එම වේදනාවන් දෙසට සිතගත් කල වේදනාවන් නැති වී යයි. නමුත් ටික වේලාවක් ගිය විට සිත විසර ගියත් ඇතැම් අවස්ථාවලදී ආශ්වාස ප්‍රශ්වාස නවත්තා ඉතා සැහැල්ලුවෙන් සතුටින් සිටිය හැක. මේ දිගටම පවත්වාගෙන යා යුතු තත්ත්වයක්ද? එසේ නොමැතිනම් අත්හැරිය යුතු අවස්ථාවක්ද? අපිට අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. ත්වන් සරණයි. අපි මම හිතන්නේ දැන් අපි ඉන්නේ 80 77 78 ওই දෙකේ එකක අපි කරා බුදුරජාණන්සේ නිමිත්ත සූත්‍රය කියලා අත්‍තරම කියන අංගොත්තනික ඇතික නිබාධිනේ සූත්‍රේ නමක් දීලා තිබුණේ මේකම තමයි මේ විදිහටම මේ පටන් ගත්ත විතක්ක සම්ඨාන සූත්‍රය විදිහටම පටන් අරගන්නේ මේ අදිචිත්ත මනියුත්තේන පන බික්ක වේ බික්කුණා කාලේන කාණා තීන නිමිත්තානි මානසිකාතබ්බානි කියලා මේ විතක්ක සන්දාන සූත්‍රයේ පංච නිමිත්තානි කියලා අරගේ තීනි නිමිත්තානි කියලා. ඉතින් ඒකට බුරුම චත්ත සංගායනා වේ පරණගෙන කොට මේ සූත්‍රයේ නිමිත්ත සූත්‍රය කියලා නම දීලා තිනවා. සිංහල පොතේ ඒක නමින් අල්ලන්න බෑ නමුත් මේ ලෝණපන සූත් ලෝණපල වර්ගයේ තියෙන සූත්‍රයක් ඒක. ඒකෙදි පෙන්වනවා භාවනා කරනකොට ඒ කර්මවලට හිත තැම්පත් කිරීම කියන සමාධි නිමිත්තත් අවශ්‍යයි. වරින් වර වරින් වර මෙනෙහි කරන, සක්මන් කරන, එහෙම නැත්නම් හිත නැගිටවන්න පග්ඝා නිමිත්තත් අවශ්‍යයි. වරින් වර මේ මොකද වෙලා තියෙන්නේ කියලා මේ එහාට මෙහාට මාරු වෙනකොට ඒක දිහා හොඳට විනිශ්චයෙන් තොරව හිත කලකොල කර කරන දිහා බලාන ඉන්න උපේක්ෂා නිමිත්තත් අවශ්‍යයි. ඒ නිසා යම් කෙනෙක් ඒ සමත නිමිත්ත නැත්නම් සමාධි නිමිත්ත පමණක්ම භාවනා කියලා හිතාන කෙරුවොත් සාර්ථකත්වයේ 33ක්වත් ගන්න බෑ. ඒක වරින් වර පග්ඝහ නිමිතට මෙනෙහි කිරීමට විතක්කයටත් යෙදෙන්න ඕනේ. වරින් වර උපේක්ෂාවට දාලා මේ කරන වැඩේ ඉදිරියට යනවාද කියලා ඇතුලෙන් සම්මර්ෂණිකුත් කරනවා. ඉතින් මේ විස්තර කරන්නේ මේ අවස්ථා. ඉතින් ඒක ආධුනිකයට හරි අමාරුයි තේරුම් ගන්න මේක මම කරපු එකක්ද මේක මට චිත්ත නියමයක් අරව ආපු එකක්ද කියලා. ආයිති ඒ නිසා සර්වචනාංශේ තමන්නාංශයේ කරුණාවෙන් ප්‍රඥාවෙන් ඉදිරිපත් කරනවා භාවනා කරන කෙනාට භාවනා කරන අයගේ තියෙනවා එදත් තියෙන නැති අදත් තියෙනවා මේ සමාධිය නැත්නම් එකම අරමුක තැම්පත් වීමටම කැදරයි. ඉතින් ඒක හරියන්නේ නැහැ. ඒකට ගිහිල්ලා හිත ඉබේම යනවා. වීර්ය අවශ්‍ය කරන තැනට මෙනෙහි කරන තැන නිදිමත වෙන තැනට. ඉතින් ඒක සමාහලාට භාවනාවෙන් කරන නැත්නම් භාවනාව කරන කෙනෙක් කරනවා. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් පිළිබඳ සැක එන එකත් වළක්වන්න බෑ. සැකවලට උත්තර දීලා ඉවර කරන්නත් බෑ. ඒ නිසා ඒකට පූර්ණ උත්තරයක් ලැබෙන්නේ නැහැ. අර වගේ නිමි සූත්‍ර සරුවචනසේ දේශනා කළා තියෙනවා. භාවනා කරනකොට ලේසි වැඩි මෙච්චරයි. සිද්ධ වෙන මොනම දෙයක්වත් තර්ක කරන්න එපා. සිද්ධ වෙන මොනම දෙයක්වත් සැක කරන්න එපා. නිකාම් දුවිඳවනවා. තමන් කරන හැම දෙයකම අපායට යන්න වෙනවා කියලා හිතන්න. සිද්ධ වෙන කිසි දෙයකින් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන්න අපි ශක්ති ප්‍රමාණය වඩනකොට පස්සේ එළඹෙන දේ, පෙළඹෙන දේ, මතුවෙච්ච දේ බලනවා මිසක් ඒක හොඳද, ඒක නරකද, ඒක ඉස්සරහටද පස්සටද කියලා අපිට මේ න්‍යායපත්‍රෙ පෙන්නලා නෙවෙයි ඒක යන්නේ. නමුත් මම කෙරුවනම් මොනවද? ඒක නම් වන්දකේ වන්දි කියවන්න ඕන. ඉතින් මේ වගේ හැම ආධුනිකයට පුදුමාකාර ප්‍රශ්න තෝගයක් තියෙනවා. කෙල්ලෝරක්ම නැහැ. ඉතින් ඒකට වෙන දඬුවම් කරලා වැඩකුත් නැහැ. ඒක වැරද්දකුත් නෙවෙයි. නමුත් දල වශයෙන් මතක ගන්න භාවනාවේදී සිද්ධ වෙන මොනම දෙයක්වත් අභියෝග කරන්න එපා. මොනම දෙයක් මනින්න යන්නත් එපා. මොනම දෙයක් ප්‍රතික්‍රියා කරන්න යන්නත් එපා. මොකද අපිට අවස්ථාවක් නැහැ ඒක පාලනය කරන්න. නමුත් කරන දේවල් තියෙනවා අපි හිතාමතා කය හොල්ලනවා, හිතාමතා වචන කතා කරනවා, හිතාමතා හිතනවා. ඒ ඔක්කොටම ගෙවන්න ඕනේ. ඒ නිසා මේ දෙක වෙන් කරගන්න බැරිකම තමයි ආධුනික භාවනා යෝගී ආර්ථයේ තියෙන ප්‍රධානම දේ. මේක සිද්ධ වෙච්ච දෙයක්ද මේක මම කරපු එකක්ද කියලා. ඉතින් එතනදී පුළුවන් තරම් ඒ ਸਰවඥාන්සේ වෙන උපමාන යගේ මිශ්‍ර භාවනා කරපුවාගේ අත්දැකීම් ඒ වගේ තමන්ගේ අත්දැකීම් අනුන්ට කියලා සාකච්ඡා කිරීම මාර්ගයෙන් විස්තර කරන්න ඕනේ. ඉතින් ඒ වුණත් මේක වෙච්ච දෙයක්ද තමන් කරපු එකක්ද කියලා දන්නේ නැති කෙනාට මොනම විදිහකින් සැක දුරු කරන්න බෑ. ඒක ඒ ඒ මනුස්සයාට මේ කිරි මේ ගොම දෙක අඳුරන්නේ දෙක කලවම් කරගන්න. කිරි ගොම කලවම් කරාට පස්සේ දෙකෙන්ම ගන්න දෙයක් නැහැ. නිසා කිරි වෙන් කරන්න ඕන, ගොම වෙන් කරන්න ඕනේ. වෙන් කිරීමේ පරිච්ඡේද ඥානය උගා තීක්ෂණ බුද්ධියක් ඕනේ. උගා කුීරිය අවශ්‍යයි. එනිසා මේ කියලා තියෙන කාරණා සිද්ධ වෙච්ච දෙයක් වார்த்தාවක් නම් යෝගාචර බය වෙන දෙයක් නැහැ. නමුත් මේ චේතනාපූර්වක කරපු දෙයක් නම් මූලික උපදේශ තේරලා නැහැ කියලා කියතයි. ඔවුන් ස්වාමින් වහන්සේ මම කාලයක පටන් භාවනා කරන අයෙක් වීම. නිවසේ දෛනික ජීවිතයේදී සාමාන්‍ය සතිමත්ය. නිවසේදීද SMS ක්‍රමයට ජීවත් වීමට වරහන් ඇතුලේ මතක් වූ විට යෙදෙමි. මෙම භාවනා වාරයේදී පළවෙනි කොටස සක්මන මිනිත්තු 45ක් පමණ සක්මනේ යෙදුණෙමි. පාද දෙකේ ස්පර්ශය මෙනෙහි කරමි. ශබ්ද වලින් බාධා නැත. සිතවිලි එයි. ඒවා බැහැර කරමින් සක්මන් කරමි. පරයන්කය මෙසේ හොඳින් සක්මන් කොට පැමිණ පරයන්කට වාඩි වී මූල කර්මස්ථානයේට වරන් තුල පිම්බීම හැකිලීමට සිත යොමු කළත් වහාම සිත පිට යයි. සිත පිට යන බව දැකීමට සතිමත්ය. වහාම ආපසු කමටහන්නට සිත යොමු කළත් මිනිත්තුවක්වත් එහි නොසිටී. සිතවිලි වරණ තුල අනවශ්‍ය සරල සිතවිලි සහ කුඩා සැලසුම් ආදිය බහුලය. මේ නිසා විය හැකි උඩුකය නිතරම ඇලවෙයි. පෙරදී හොඳින් සමාධියද වරින් වර පැවතිනි. දැන් මෙසේ වන්නේ මන්දයි ඊට ගෞරවයෙන් විමසමි. කෙසේ වෙතත් ආධාර වීමක් හෝ කනගාටුවක් නැත. අසතිමත් බව දැනීමට හොඳක් දැනීමද හොඳක් යයි සිතමි. අපගේ උතුම් කර්මස්ථානාචාර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය වේවා. මේකේදී එක වාක්‍යය මේකේ සුද්ධ කරන්න තියෙන්නේ කොච්චර ශීඝ්‍රයෙන් හිත පිට ගියත් නැවත අරමුණට ගැනීමේ හැකියාවේ අඩුපාඩුවක් නැත්නම් අඩුබණු කැඩීමක් නැත්නම් ඒක තමයි මේ යෝගාචරයට අවශ්‍ය කරන අභ්‍යාසය. හිත පිට ගියාට කොච්චර ශීඝ්‍රයෙන් හිත පිට ගියත් ඒහා සමානව ආපව අරමුණේ ගෙනත් යන්න පුළුවන් නම් එයා ලොකු සටනක් තින්නලා තියෙනවා. පිටයන් පිළිබඳ කශ්චාත්තාප වෙන්නත් පුළුවන්. ආපව ගෙනත් තියෙන ගැන සතුට වෙන්නත් පුළුවන්. භාවනාවේ අභිවෘද්ධිය පතන කෙනා ආපව ගෙනත් තැබීමේ සතුට විතරමයි කතා කරන්නේ. ඒකමයි අභ්‍යාස කරන්නේ පිටයන් ගැන වචනයක් කතා කරන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක අපි ලබා උපන් හැටි. නමුත් කොච්චර පිට ගියත් ආපව අරමුණට ගන්න පුළුවන්කම අපි භාවනාවෙන් දිනු කරපු එක. ඒක ප්‍රතිපදාවක්. ඒක කෙලස් කැපීමක්. ඒ නිසා ඒ කරන හැම වාරයකම ඉපදෙන්න තියෙන කෙලස් රාශියක් නොඉපදවීම පිණිස කරන ප්‍රධාන වීරියක් සිද්ධ වෙනවා. හැබැයි දැනෙන්නේ වෙහෙස. දැනෙන්නේ පශ්චාත්තාපය. දැනෙන්නේ මේ කොච්චර කෙලුවක්වත් හිත කියන දේ අහන්නේ නැහනේ. පිට යනවනේ කියලා. නමුත් යෝගාචර තීරණම් පිට යෑමත් මට වැටහෙනවා. ගියාට පස්සේ ආපහු ගෙනල්ලා තිබ්බට පස්සේ ආයශරයක් අර තිබුණු විදිහට අරමුණේ හිටින බව තියෙනවනම් මේක තමයි කෙලස් කපනවා කියන්නේ. ඔය ඉඳගෙන සාන්ත දාන්තව අරමුණ දිහා බලන එක නෙවෙයි. ඒක නිකන් මේ විශ්‍රාම ගැනීමක් විතරයි. මෙතනදී තමයි කෙලස් කැපෙන නිසා මේකට සතුටු වෙලා මේකේ දක්ෂකම, කාර්යක්ෂම බව, කර්මන්නේ ගතිය වැඩෙන්න යමක් කළ යුතුද? එකයි තියෙන්නේ මේකට පශ්චාත්තාප නොවෙන්න, මේකට ලෑස්තිලා යන්න. ආන්නේක වැඩෙනවා නම් අර අන්තිම තීර වාක්‍යය මම පශ්චාත්තාප වෙන්නෙත් නැහැ කනගාටු වෙන්නෙත් නැහැ මම සතිය කරනකොට බලන්න ඕනේ දැනගෙන ඉන්නවා කියන එක මීටත් වඩා මුරගාලා කියන්න පුළුවන් මේකට වඩා තෙදවත්ව කියන්න වෙයි මාරයට කියන්න පුළුවන් බුල්ලුවන් තරම් කඩපන් කොච්චර කැඩුවත් මං හදනවා කියන ඒක මම හිතනවා යෝගාවචර විතරක් නෙවෙයි කාටත් වගේ සිහිලව ගන්න එක හොඳයි. සීකඳව ගන්න එක හොඳයි. යන දේවල් ගැන කනගාටු වෙන එක නම් මාර්ගපාක්ෂිකයි. කෙලෙස් වලටපත්යි. මාර්ගයේ පැත්තේ ඉන්නේ. ආපහු වෙන එක හදන්න පුළුවන් එක නම් බුද්ධපාක්ෂිකයි. කෙලි කුසලයක ඉන්නේ. ප්‍රතිපදාවේ ඉන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගිලම්පස සඳහා සවස් කාලයේහි කෝපි පානය කිරීම සීලය අපිරිසිදු වීමට හේතු වේදයි කාරණික පැහැදිලි කර දෙන්නේ. ඒක සඳහා ඇති අරවින්ද ගාවත් ඇති රිට්‍රීට් ඕගනයිස් කරන එකලත් අපි කොලයක් හරි ගසලා දීලා කරුණා කරලා ඒක ඒගොල්ලන්ට පේන තැනක ඉල්ලලා තියන්න. එතකොට මේ ඔක නෙස්කැෆේද ගමේ කෝපිද ඔක්කොම එනවා ප්‍රශ්න ඊට පස්සේ. ඉතින් හැම කෝපි එකක්ම ලම් කරන්න බෑ කොලේ. හැම තේ නිසා කොලේ දාලා සටහනක් ඇති. ඒක මම කියලා තිබුණා මේ එnde ඉස්සරළම ඒ භවනා සංවිධානය කරන අය හරහා මේගොල්ලන්ට පේන්න අරින්ද එතකොට දල සටහනක් හිතේ තියෙනවා. ඉතින් ඒක මේ අංග සම්පූර්ණ කියලා පැමිණෙන්න අමාරුයි. නමුත් දල වශයෙන් Taman රකින්න සීලයට අනුග්‍රහයක් වශයෙන් ඒ අපේ අපවත්ිය අදාළ අපේ රේරුකාණී ඡන්දේවුණ සාංශිකේ ලියමනක් අපි මේ ආදර්ශයක් වශයෙන් ගත්තේ ඒ කරුණා කළා ඒ කියවලා බලලා මම හිතන එක සෑහෙන තොරතුරු ටිකක් තියෙනවා කියලා. නමෝ උද්දාය ගෞණීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාවේ නිබ්බිදාව නිබ්බිදාව අවස්ථාවේ භාවනා කරන්නෙමි. පරයන්කිට වාඩුණු සැනින්ම එම අවස්ථාවට යා හැක. එසේ වී විනාඩි 45ක් පැයකක් පමණ විවේකීව සිටිමි. මෑතකදී හිස් අවකාශය ආලෝකයක් බවට පත්වේ. එසේ සිටන විට සමහර විට ආලෝකය දිගටම පවතී. සමහර අවස්ථාවල විනාඩි 20න් පමණ නැති සුපුරුදු අවකාශයට යයි. ආලෝකමත් අවස්ථාවල කය නොදැනී හිත විවේකී වේ. නමුත් ආලෝකය නැති වී යන විට මුලදී වේදනාව තදින් මතුවිය. ඒ දෙස බලා සිටීමේ සතියකින් විතර පසු වේදනාව අඩු වී ගියේය. නමුත් සිත වික්ෂිප්ත විය. තදින්ම ද්වේෂ සිතුවිලි මතුවිය. ඊට පරයන්කේ සිටීමටද අපහසුවත් දිගටම ඒ සිත දෙස බලා සිටීමේ මෙහි පැමිණීමෙන් පසු දෙවැනි දවස වන විට එය නැති වී ගියේය. දැන් චේතනා ගලාගෙන එයි. විගසම සිත පිටත යන බව අවබෝධ වී නැවත මුල් කර්මස්ථානයට පැමිණේ. සමහර විට නොදැනීම සංස්කාර දිගේ යන විට කඳ ගැස්මක් ඇති වී නැවත මුල් කර්මස්ථානයට පැමිණේ. සමහර අවස්ථාවල වේදනාව හා ද්වේෂය අත්විඳිමි. සමහර පරියන්කවලදී සංස්කාර හා ද්වේෂය හටගනී. ගර්සාමින් වහන්සේ මේ අවස්ථාව පහදා දෙන මෙන් දෙපා නමදා ඉදිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පාතමි. නෑ අතර මේ විදිහට ලියන්න උත්සාහ කරලා තියෙන විදිහට මේක දිහා බලා හිටපුවාම එක එක ජවනිකා මාරු වෙනවා. වරින් වර වේදනා එනවා, වරින් වර චේතනා සංස්කාර එනවා, සමහරලාට ඒ සංඥා එනවා. ඒ නිසා තොට මතක තියාගන්න ඒ රූප කර්මස්ථානය පිළිබඳ යම් පරිචයක්, ලම් අත්දැකීමක් යම් ඒවාදවීමක් කරාට පස්සේ ඉතුරු ප්‍රවාහයන් එන්න පටන් ගන්නවා. මේ එකකවත් මේ න්‍යාය පත්‍රයක් නෑ. දිගින් දිගට වෙනවා. ජවනික මාරු කරමින් කරමින් යනවා. ඉතින් යෝගාවචර සිද්ධ වෙනවා. ඊවට ඇවිල්ලා නිසින්ින්දේ රංගන රංගලා භූමිකාව රංගපාල යන හැටි බණානේ. විනිශ්චය කරන්න යන්න එපා. විනිශ්චය කරන්න පුළුවන්කමකුත් නැහැ. මොකද එක හීනකින් හෙලි වෙන්නේ නැහැ. තව ගොඩාක් මේ වගේ අවස්ථා තියෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේවා දිහා නොසැලෙන මනසක්, මේවා පිළිබඳ තීන්දුව නොකරන මනසක්, මේවා අල්ලගෙන හිත පීඩා නොගන්න මනසක් එන්න නම් මේවා කිසිම ආත්මීය ගතියක් නැති න්‍යාය පත්‍රයක් නැති වැඩපිළිවෙලක් වෙන්නේ. හැබැයි හේතුඵල ධර්මයක් තියෙනවා. මම මේකට හිත් කරදර නොගැනීම අසහනයක් නොගැනීම චිත්ත පීඩා නොගැනීම තමයි තපස කියන්නේ. නැත්නම් තාදී ගුණය කියන්නේ නැත්නම් නොසලෙන මනස කියන්නේ. ඉතින් ඒකට සාක්කියට වෙන්න තියෙන මේ ජවනිකම ආරු වෙන එක. බල බල බල බල ඉන්නෝනේ. තම පදනමක ඉන්නවා. මම මේ ආනාපාන හැර රූප කර්මත්තානදී කියලා ඒක තැම්පත් වෙච්ච තැනයි මේ ඉන්නේ. එතකොට මේ නාම ධර්ම පෙරලි කරනවා, ශාන්තතිය පෙන්නනවා. මේවට non judgmental විනිශ්චය කර නොකරන ප්‍රතික්‍රියා නොකරන මේ වගේ කතන්දර නොගොතන වගේ හිත කරදර ගන්නෙ නැති මගේ පශ්චාත්තාප නොවෙන මනසක් ගන්න නම් නිසිනින්ද නාඩගම යnderලා දේශ බලාගෙන ඉන්න ඕනේ මගේ එකක් නෙවෙයි වගේ. වහන්සේ සෑම විටම ਸਰවඥන් වහන්සේ යන පදේ යොදා ගැනීම ඉතා විශේෂ දෙයක්සේ මුල් කාලයේ පටන්ම පැහැදිලිව පෙනුනි. එය එසේ යොදා ගැනීමට විශිෂ්ට දෙයකි. ඔබ වහන්සේ පැහැදිලි කිරීමෙන් අනතුරු පෙනී ගියේය. ධර්මදේශනා හා සාකච්ඡා ආදීදී ਸਰවඥන් වහන්සේ යොදන වෙනත් කිසිවක මම නොදන්නෙමි. තථාගතයන් වහන්සේගේ ගුණ කදම්බය අපට මෙසේ පහදා දෙන ආදර්ශමත් ආදර්ශයෙන් උගන්වන ඔබ වහන්සේ නිර්වාණය සාක්ෂාත් වේවා. සාදු සාදු සාදු. සෝවාන් මාර්ගඵලයට පැමිණි පුද්ගලයෙකු නැවත අපාය භූමියවල උපදින්නේ නැති බව කියවේ. කාමරාග, පටිඝ ආදී සංයෝජනයන් කඩා නැති එම පුද්ගලයාට එසේ සිදුවන්නේ කොවන හේතු මතද යන්න පහදා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔතන අපිට මේ පැත්තේ නඩු කියන්න කාට විරුද්ධව නඩු දාන්නද කවුරු විනිශ්චය කරන්නද අපිට මේවා හොයලා බලන්න විනිශ්චය කරන්න බෑ. ඉතින් මෛත්‍රී බුදුහාමුදුර එනකම් පොඩ්ඩක් ඉන්න. ඇවිල්ලා අහගන්න. එතකම් පුළුවන් නම් වැඩේ කරගන්න. ඊට පස්සේ උන්වහන්සේ චෝදනා කරලා දෙයි. මම දැක්ක බුරුම ස්වාමීන්වහන්සේලා වගේක් වට උත්තර දෙන්න හදනවා. නමුත් ඒ වගේ ඒව කොටස් අපිට අදාළ නැති දේවල් නේ. අපේ මේ චිත්ත ධර්ම ගැන අපි මොනක් ප්‍රකාශ කරන්න. බුදුරජාණන්සේ කියපු දේවල් නම් අපිට මේ පැත්ත මේ පැත්ත දාලා කියත හැකි. ඒ නිසා බුදුහාමුදුරු කියනවනේ යන්නේ නැහැ කියලා යන්නේ නැහැ ඉච්චරයි. ඒක කාමරාග පැටිකරලට මොකද වෙන්නේ? ඔය මොකද වෙන්නේ කියලා ඒක දැනගත්තයි කියලා උනන්දුවක් නම් එයි. නමුත් නොදැනගත්තයි කියලා වැඩේට බාධාවක් නැහැ. ඒ නිසා අපි මේව ගැන සාකච්ඡා කරන්න ගියාම අපේ වැඩ පිළිවෙල හරියට මූලධර්ම පැතිවලට යනවා. උත්තර නැතුව නෙවෙයි ඒව ඒ ඒ ඒ කුරුමතානුවදී උත්තර. ඒක නිසා පිළිගනිමු මේ නියති පර නියත පරායනෝ සම්බෝධි සම්බෝධි පරායනෝ නියත ගතිකෝ සම්බෝධියටමයි යන්නේ යාගේ ගතිය අපායට යන්නේ ඒක ඉතින් දේශිත දෙයක් මේක පිළිබඳව සාධාරණීකරණේ පැත්තක තියලා මූලික දේ පිළි අරගෙන අනේකයි කරන්න තියෙන්නේ ස්වාමින් වහන්සේ කොටස් දෙකක් පරයන්ක භාවනා සමාන සක්මන් භාවනාව වම දකුණ ලෙස මෙනෙහි කරගෙන ගෙමි දැන් පාදයේ එසවීම, ගමන් කිරීම සහ තැබීම පැහැදිලිව දකිමි. එලෙස පියවර 10ක් 15ක් පමණ අකණ්ඩව ගමන් කළ හැකිය. ෂණිකව සිත නොදැනුවත්වම අතීතයට හෝ අනාගතයට ගොස් ඇති බව දැනෙන්නේ ඒ සිතුවී සෑහෙන කාලයකට පසුවය. පරාණතු විනාඩි 1ක් 2ක් පමණ. එවිට මාහට මා ගැන කලකිරීමක් දුකක් තරහක් ඇති වේ. මේ නැවත යාළු තත්වයකට පැමිණීමට විනාඩි කිහිපයක් ගත වේ. ඒ පරයන්කේදී සිදුවනට වඩා ඊටා වැඩි කාලයකී. ඊට සඳහන් කරන කරන ලද සිත පිට යෑමේදී ඔබ වහන්සේ විසින් පැහැදිලි කර දෙන ලද රාගයේ මුසු අනුකම්පාවද ද්වේෂසාගත සිතිවිලිද සිතිවිලිද බහුලය. පරයන්ක භාවනාව මුල කර්මස්ථානයේ හුස්ම දෙස බලා සිටීම මෙහිදී කෙටි කාලයක් තුලදී හුස්ම රැල්ල සංසිඳී බාහිර ආරමුණු වලට සිත නොගොස් මම දැන් මෙතන යන තත්වයටපත් වේ. එවිට ශරීරයේ වේදනා ඉස්මතු වේ. විශේෂයෙන් වම් පාදයේ කලවා ප්‍රදේශය සහ දකුණු පාදයේ දණහිස සහ ඉන් පහළ. එවිට එම වේදනාවන් දෙස උපේක්ෂාවෙන් බලා සිටි විට කෙටි කාලයකදී අඩු වැඩි වීමෙන් පසු වේදනාව තත්ත්වේ නැති වියයි. මේ කීප විටක් සිදුවේ. ඉන්පසු කිසිම වේදනාවක් හෝ බාහිර සිතිවිල්ලක් නොමැතිව පරයන්කේ නැගිටීමට සිටේ. මෙය කෙලේශයක් බව මෙනෙහි කරද මේ වාර දෙකකට වැඩි කාලයක් කළ නොහැක. මේට සාර්ථකව මුහුණ දීමට මාගෙන අනුකම්පාවෙන් කාර්යික උපදේශයක් ලබා දෙන මෙන් දෙපා නමද ඉල්ලා සිටිමි. මේ සිදුවන්නේ පැයකට වැඩි කාලයක් වරාණතුරු පැය එකක් පැය එකයි විනාඩි 30ක් පමණ භාවනාවේ යෙදී සිටි විටය. ඔබ වහන්සේට දීර්ඝායුෂ හා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. අතර පැය පැයකමාරක් ඉන්න පුළුවන්. ඒක ඉතින් සාමාන්‍ය හොඳයි කියලා කියන්න පුළුවන් පරියන්කේ. කෙසේ නමුත් එක පරියන්කයක් ඇතුළත ඊට තැම්පත් වීමක් සහ ඇවිස්සීමක් ආය තැම්පත් වීමක් සහ ආය ඇවිස්සීමක් විදියට එnde end end end චක්‍ර ගාන වැඩි වෙන්න පටන් ගන්නවා. ඉස්සලාම ආධුනිකයෙකුට එක චක්‍රයක්වත් කරකනකම් ඉන්න බෑ. ඊට ඉස්සලා නැගිටින්න වෙනවා. සමහර විට අමාරුවෙන් හිත තැම්පත් වෙලා ඔන්න හිත ඇවිස්සුනාට පස්සේ නැගිටිනවා. ඊට පස්සේ එනවා අවස්ථාවක් හිත තැම්පත් වෙනවනේ ඇවිස්සෙනවා. ඇවිස්සුනාට පස්සේ ඉන්න ඕනේ. ඉන්න ඕන වුණාට ඉන්න බෑ. ඉතින් මේ වගේ තැනකදී ලියලා තියෙන මේක. නමුත් මේ ඉන්ඩෝන කියන ගතියත් එක්ක මෙහෙම කරගෙන කරගෙන යනකොට සමහර විටක තැම්පත් වෙනවා, ඇවිස්සෙනවා. ඇවිස්සෙනකොට මේ තත් කාගෙන ඉනකොට ආයසරයක් කෙටි විරාමයකට තැම්පත් වීමක් අත්දක ගන්න ඉඩ තියෙනවා. ඉතින් මෙහෙම කරගෙන කරගෙන යනකොට තමයි මට්ටම් ගලා එක හැදෙන්නේ. ඊට පස්සේ ආයසරයක් ඇවිස්සෙනවා. ඊට පස්සේ ආයසරයක් තැම්පත් කරනවා. ඔහොමම ඒක පරියන්ඛයක් ඇතුළත මේ අවිසීම සහ තැම්පත් වීම කියන දෙක එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন වෙන බවත් සාපේක්ෂ වෙන බවත් මේකෙදී අපි මේක හොඳයි මේක නරකයි කියලා කොටස් දෙකකට බෙදෙන තාක් අසහනයක් තියෙනවා. එනිසා යම් දවසක තීරුම් ගත්තොත් මේ අවිස්සුනොත් හිත තැම්පත් වෙනවා. තැම්පත් වුනොත් හිත අවිස්සෙනවා. ඉතින් මේ දෙන්නට දෙන්න අතිනත් බැඳගෙන ඉන්නේ. නමුත් තැම්පත් චේතර අපි ආදරේ අවිස්සී චේතර අපි අකමැති නිසා අවිසිච්ච එතෙනකොටම පශ්චාත්තාප වෙලා එහෙම නැත්නම් ඒක පිළිබඳව ද්වේෂ ඇති කරගෙන දඟලනවා නමුත් ද්වේෂ ඇති වෙච්ච තරමට ආයතනපත් වෙච්චාම සනීපයක් දැනෙනවා සනීපේ පර්මනටම අවිසිච්චාම කනගාටුවක් ඇති වෙනවා අන්න ඒ වගේ තියෙන මේ අන්තර් සම්බන්ධතාවය සාපේක්ෂතාවය එකින් එකට තියෙන සම්බන්ධතාවය දැකලා මේ දෙකටම සමහිත එනකම් අවිස්සුනාට ප්‍රශ්නයක් නැහැ තැම්පත් කරගන්න පුළුවන් තැම්පත් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔය කොච්චර කළොත් මට නොකිය විශ්සෙනවා. ආන්නේ මේ යන ගමනේ මේ ඉන්නේ. මේක නිසා ඉවසලා දිගට කටයුතු කරාට කටයුතු කරනකොට එක පරියන්කයක වගේ චක්‍ර රාශියක් එන තැනට යයි. මුල් ටිකේදී මේකේ පද්ධතිය තේරුම් ගන්නකම් සමීකරණ තේරුම් ගන්නකම් ටිකක් කහට ගතියක්, පැංගිටි ගතියක් තියෙනවා. නමුත් ඉස්සරහට යනකොට ඒක අඩු වෙලා Tamanටම තේරෙන්න පටන් අර ගන්නවා. මේ චිත්ත නියාමයක් වැඩ කරනවා. මම පැත්තක ඉඳලා නිරීක්ෂණය කරනවා විතරයි කියලා. ඒක නිසා මේ කරන ක්‍රමෙම ඉවසාගෙන යන්න යනකොට ඔය ඒ සිද්ධියට වෙන්නදරලා Tamanට විස්රාම වෙන ගතිය එන්න එන්න වැඩි වෙයි කියලා හිත උනන්දු කරන සුළුව මතක් කරලා කැමතියි. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසර ලැබේ නම් ඊයේ ධර්ම දේශනාවේ නොපැහැදිලි තැන් දෙකක් ගැන පහදා දෙනු මැනවි. 1 සිතේ ඇතිවන චන්දෝපසංහිත හා දෝසෝපසංහිත සිතිවිලි ගැන පමණක් සඳහන් වූයේ ඇයි? මෝහෝපසංහිත යයි කොටසක් නොමැතිද? දෙක සම්‍යක් දෘෂ්ටියද දෘෂ්ටියක්යි ඔබ වහන්සේ පැවසුව. ඒ පහදා දෙනු මැනවි. එය දෘෂ්ටියක් වන්නේ නිර්වාණ නිර්වාණ මාර්ගයේ ගොස් යම් අවස්ථාවක අතහැරිය යුතු සීමිත දෙයක් නිසාද? වරණතල කියනවා යම් අවස්ථාවක ධර්මයක් අතහැරිය යුතුයයි අසහා ඇතෙමි. තුන්වෙනි කොටස ඔබ වහන්සේ භික්ෂු යන පදය තථාගතයන් වහන්සේ විස්තර කළ අරුය ඊයේ පැවසුව. ඒ සඳහන් වන්නේ මොන සූත්‍රයේද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ වේවා. මේක ඇත්තටම මොහේ පිළිබඳව අමතක කිරීමක් උනේ නෑ. ඒ දෙකේම සංදෝප සංහිත මොහ දෝසූප සංහිත මොහ සංහිත තුනටම මේක යෙදෙනවා. ඒක නිසා එක දෙක හොඳට අවධාරණය වෙන්න ඇති තුන්වෙනි එකත් ඒ වගේමයි කියන දේ එක්ක නෑ හෙන්න නැතිව නැත්තම් හිතට වදින්න නැතුව ඇති. නමුත් මතක තියාගන්න තුනටම එක සමාන නිරූපණයක් මේකේ තියෙන්නේ. දෙක සම්‍යක් දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටියක් කියනවා එක ව්‍යාකරණ අනුකූල විරුද්ධයි. මම කිය ඕනම දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක් කියලා. ඉතින් ඒකට ඇහෙන්නේ අපබ්‍රංශ තාලවලට. ඉතින් මම මට ඉතින් ඒකට පිරිසුදු කරලා කියන්න මතක තිබුණොත් මම බේරෙනවා. නැත්තම් ඒව මට පෝරකේට යන්න වෙන්නේ. නිසා නැවත අහන්න ඕනම දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක්. දෘෂ්ටිය නැතිකට කියනවා සම්මා දිට්ඨිය කියලා. දැන් මේකේ ඇහිලා තියෙන සම්මා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය කියලා. ඒක සම්පූර්ණම උරස් කැපිල්ලකයි. නෑ සම්මිය දෘෂ්ටියක් ඕනම දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක් දෘෂ්ටියක් නැති එක අදෘෂ්ටිය තමයි සම්මාදිට්ඨිය වෙන්නේ. ඉතින් එතකොට අර පොඩ්ඩක් එහෙම වුණොත් ගැළපිල්ලේදී සම්පූර්ණ ව්‍යාකරණ කුල වාක්‍යයක් හැදෙනවා. අරකින් කැලලක් මිකෙන් කැලලක් දාලා ඒ නිසා හොඳට පිසුසු කරගන්න ඕනෙම දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියට වෙනවා. දෘෂ්ටියක් මොකක්වත් නැතුව ප්‍රතික්‍රියාවක් මොකක්වත් නැතුව ඉන දෙදියා නොගැටි බලා ඉන්න පුළුවන් අපිට සම්මාදිට්ඨිය කියනවා. නමුත් වචනෙට ගියාම ප්‍රායෝගික පැත්තේ ඉඳලා වචෙන්ට ගියාම මේක හරිය අමාරුයි මොකද ඒ සත්‍ය පරමාර්ථ සත්‍ය වචන දාන්න අමාරුකම නිසා. ඒක නිසා මේ වගේ දේවල් වලදී ඒ එකම දේ නැවත අහන්න ඕනේ. අපේ අම්මා කිව්වේ බලපුතරම හත්සරයක් බලාපන්. එතකොට ඔන්න හිතා ගන්න පුළුවන්. එක සැරයක් බලලා නැහැ කිව්වට දෙවෙනි සැරේ බලනකොට තුන්වෙනි සැරේ බලනකොට නැතුනොත් හත්වෙනි සැරේ බලනකොට තියෙනවා. ඒ වගේ මනසක් අපිට තියෙන්නේ. මොකද බණ අහනකොටත් බණ කියනකොටත් අපි අර පූර්ව නිගමන වල සමාහලාට ඇදිලා යන ගතියක් තියෙනවා. ඒකට භික්ෂුවක් කියලා කියන්නේ මේ සංසාරේ බය දක්නා වූත් සංසාරේ ගැලවීමට කටයුතු කරන්නා වූත් කෙනා කියන එක අටුවාවේ එන කතාවක්. නමුත් භික්ෂු වර්ගයේ ධම්මපදේ ගත්තොත් ඒකට ඕන කරන විස්තර විභාග තියෙනවා. අර විදිහටම වාක්‍යයක් වශයෙන් ලියවිලා නැති වුණාට ඒකෙන් මේ කාටත් තේරෙන විදිහට සරල ආහාර වේලක් හදා ගන්නවා වගේ අටුවාචාර්යන් වහන්සේලා තමයි කියන්නේ සූත්‍ර පිටකේ අර්ථකථන වල හැටියට භික්ෂුව කියලා කියන්නේ සංසාර සංසාර භයං ඉක්කතිති භික්ඛු කියලා කියනවා සංසාරයේ බයක් වශයෙන් දකින බයෙන් ගැලවීමට කටයුතු කරන භික්ෂුව. අභිධර්මයේ හැටියට විනය හැටියට භික්ෂුව වර්ණගන්නේ වෙන වෙන විදියට ඒත් එක බලනකොට මේකේ තියෙන බොහොම ප්‍රායෝගිකවක් අර්ථ ගැන අර්ථ ගැනීම සඳහා ධම්මපදයේ භික්ෂු වර්ගය බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ අනත්ත යන්න විග්‍රහ කිරීමේදී ආත්ම යනුවෙන් අදහස් කරන්නේ බුදුදහම හැර අනෙක් ආගම්වල දැක්වෙන ආත්ම සංකල්පයේද නැතහොත් තමා මම යන සංකල්පයේද යන්න කන්නායන් පහදා දෙන්න. ඔබ වහන්සේට මඟඵල අවබෝධ වේවා. ඒක ඇත්තටම හරි අමාරුයි. ඒක ඔය මේ කච්චායන කොත්ත වගේ සූත්‍රවල බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා ඇත්තේයි එක වාදයක් ඇත්තේ අන්තයක් ඇත්තේ නැත්තේයි එක වාදයක් ඇත්තේය ඇත්තේ ඇත්තයි කියලා ගත්තත් වැරදි මේක නැත්තයි කියලා ගත්තත් වැරදි ඒ නිසා යම් කිසි කෙනෙකුට ආශස් ප්‍රසාචි හෝ කරන භාවනාවක ඇතිවීම නැතිවීම ළඟ ළඟ ළඟ ළඟ පේනවා දකින්න කෙනාට උදය දකින්න වෙලාවයි වහවහ ඇති වෙන ඇතිවීම දකින්නකොට ආත්මයක් නැහැ කියන්න බෑ මතුවීමක් තියෙනවා. මොකද්ද එකක මතුවීමක් තියෙනවා. එතකොට මේ මතුවෙන දේ ඒත් එක්ක බිඳිනව දකින්න එක්කනට ආත්මයක් තියෙනවා කියලා කියන්නත් බෑ. ඒ නිසා උදේවය දෙක හොඳට දකින්න කෙනාට ඇත්තේ මෙයයි කියලා නිත්‍යවාදයක් ආන්තික ගතියක් ඕ නැත්තේයි කියලා නිත්‍යවාදයක් ගන්න බෑ. ඇතිව නැතුව යන මොකද්දෝ තියෙනවා කියලා අර්ථකථන දෙන්න වෙනවා. ඒක නිසා ඒ ආත්මවාදය හෝ අනාත්මවාදය කියන එක බුද්ධ වචන කියන සස්සත දිට්ඨිය උච්ඡේද දිට්ඨිය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේක භාවනා නොකර කරන්න කියොත් අපි බොහෝ විතන්තවාදී වෙනවා. ආත්මයක් ඇත්තේ හෝ නැත්තේ කියන මතයට ඒ නිසා හුඟක් වෙලාවට මේ වගේ මත ගැන කතා කරන්න ගියාම හුඟක් හරස් හුරස් ප්‍රශ්න තැන් තියෙනවා. මේ පොට්ටපාද සූත්‍රයේ බුද්ධ ජානනාංශම කියනවා ආත්ම තුනක් තියෙනවා කියලා. කෝලාරික අත්භාව පටිලාභේ රූපීයත් භාව පටිලාභේ අරූපීයත් භාව පටිලාභේ කියලා. ඊට පස්සේ ඒක නැති කරන්නයි මම බණ කියන්නේ කියලා කියනවා. ඒ වගේම සාමාන්‍ය කියන බුදුදහස කියන්නේ මේ අනිච්ච දුක්ඛ අනත්තම් කියලා එකක් තියෙනවා කියලා. කච්චායනකොත් සූත්‍රය කියනවා ඇත්තේ කිව්වත් වැරදි නෑ කච්චායන නැත්තේ කිව්වත් වැරදි කච්චායන මම දෙක මැදින් ගිහිල්ලා තමයි මේකෙන් බේරුණේ කියලා ඒක නිසා මේ වගේ දේවල් වලට ගියාම එහෙම තර්කකින් හෝ වාදකින් හෝ කියලා පැමිණෙන්න බෑ ඒක නිසා සමහරලාට කියනවා බුදුජානනාංශේ මේ කීප එක මේ නෑ කියනවා කියලා. සමහර දැන් වල බුදුජානන කියනවා අත්තයි අත්තට ඕනාතෝ කියලා. අත්තයි තමන්ගේ ආත්මයට තමන්මයි පරම සැපත කියලාත් කියනවා. ඉතින් මේ පද දෙක ගත්තාම පරස්පර විරෝධී. ඉතින් ඒ පසුබිමට සාපේක්ෂව තමයි බලන්න තියෙන්නේ. ඒ නිසා මේක 1938 ඉඳලා 45 දක්වා ලංකාවේ පත්‍රවල ප්‍රධාන වශයෙන් කියලා තියෙනවා මේ පුවත්පත්වල ලිපි මාර්ගයෙන් මේ ප්‍රශ්නේ පොළොත් බුද්ධ දත්තහමඳුරෝ එහෙම විස්තර කරලා තිනවා මේ අපි අනාත්මවාදය ගත්තට බුදුරජාණන්සේ අනාත්මවාදයක් කියන බුදුරජාණන්සේ අත්තේත් නැත නැත්තේත් නැත කියලා තියෙන කිව්වට පස්සේ බටකරේට කිනිස් ගත්තා වගේ ඉතින් එන්න පටන් ගන්න තියෙනවා වාද හැබැයි එක්කෙනෙකුටවත් කෙලවර කරන්න බෑ මොකද කවුරක භාවනා කරලා නැහැ ඒ කාලේ භාවනා කරන අය ඌව ඔච්චර වැඩි ඔළුව දාගෙන යන්නේ ඒ තමන් අරමුණ දිහා ඒක සම්තතියක් වශයෙන් ගන්නවද නැත්නම් නිත්‍ය සංඥාවෙන් ගන්නවද නැත්නම් නැහැ කියලා ගන්නවද ආනේ විදිහට බලනකොට මේක භාවනා යෝගාවචරයගේ දියුණු මට්ටමේ හැටියට ආධුනිකයා එක විදියක් මැද ඉන්න එක විදියක් අන්තිමට අවබෝධ කරගත්ත කෙනා එක විදියක් එකම දේ ගැන විවිධ පැතිකඩ වලින් ලියනවා අමාරුයි අපිට මේ සාකච්ඡා කරලා ඉවරයක් කරන්න බෑ කියලා නම් කියන්න බෑ බෑ කියපුවා නම් බුදුජාන් වහන්සේට කරන අඩුව අවලක් කැපිල්ලක් වෙනවා පුළුවන් නමුත් තර්කයෙන් කරනවට වැඩිය ලේසි උද්‍යප්පේ ඥානයේදී වහා ඇතුව නැතුව යනකොට මෙතන එකක් තියනවාද එකක් නැද්ද නැත්නම් ඒ උනට සන්තතියක් තියනවාද කියලා ගත්තාම ඒක ප්‍රකාශ කරන්න මේ වචනේ පාවිච්චි කරනකොට වචනාර්ථය බොහොම ශීක්‍රින් වෙනස් වෙනවා. වෙන විදිහට කියනවා මේ ආත්මය කියන වචනේ සහ අනාත්ම කියන වචනයේ විපරිණාමයක් තියෙනවා. අර්ථ විපරිණාමයක්. ඒ විපරිණාමයේ පිළිගත්තේ නැති වුණොත් වාද වෙනවා. විපරිණාමයේ දැක්කට පස්සේ පේනවා මේ වචන පාවිච්චි කරන්න ඕනේ පරාමර්ශණය නොකර ආමර්ශණේ. වචනාර්ථ ගන්න ගියම පරාමර්ශණයට යනවා. ඒ නිසා කොහොම කරත් කෙලවරක් කරන්න බෑ. ඒ නිසා අපි මේ වගේ දේවල් ප්‍රායෝගික පැත්ත පරීක්ෂා කරගෙන යන් අපි විනිශ්චයකට යන්න නරකයි. මම ඔය පෙන්නලා දුන්නේ ඒක අදාළ සූත්‍රයේ මම කිය සූත්‍ර පිටකේ මම දක්වලා තියෙන කොටස් කරුණාකරලා ඒක ගැන පොඩ්ඩක් විග්‍රහයක් කරලා බලන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දින සවස් වරුවේ පැවති ධර්මදේශනෙන් පසුව මා ආනාපාන භාවනාවේ යෙදුණමි. මුලදී වෙනත් අරමුණු කරා සිත ගියත් එදා සැලකිලිමත්ව කල්පනා කිරීම හුස්ම රැල්ලේම සිත පවත්වා ගතිමි. පැය දෙකක පමණ කාලයකින් හුස්ම රැල්ලේ සිත පවත්වමින් ඉතා සෝදායක මානසික විවේකයක් අත්විඳෙමි. දිගින් දිගටම මෙසේ පවතිද්දීම වරින් වර නිදිමත ස්වභාවයක්ද දැනුණාද හුස්ම රැල්ලේ සිත පැවැත්වීමට උත්සාහ කළෙමි. මෙහිදී සිදුවේ යුත්තේ කුමක්ද කියා පැහැදිලි කර දෙනෙමින් ඉතා ගෞරවපූර්ව පෙරදැරිව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒ ප්‍රශ්නේ තා පොඩ්ඩක් විග්‍රහ කරන්න මේ දෙසිටිය යුත්තේ මොකද්ද කියන එක අර කලින් කියන સંદર્ભයත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයට මොන වගේ කොටක්ද මේ විස්තර කරන්න හදන්නේ සිටිවි යුත්තක් කවදාකවත් බාහිරින්ද අපේක්ෂා කරන්න එපා. සිටිවි යුත්තක් අපේක්ෂා කරන මිනිහට තමයි ආර්ථික විශේෂඥය කියලා කියන්නේ. ਉਹ අර්ථ සිද්ධි විතරයි බලන රුපියල් ගාණෙන් තමයි ඔක්කොම බලන්නේ. අපිට එහෙම කියන දෙයක් ඇත්තේ නැහැ. අපිට තියෙන සිද්ධ වෙන දේ හේතුඵල ධර්ම වශයෙන් අවබෝධ කරන මිසක භාවනා දේ සිටිවිය යුත්ත කියන්නේ වස. නැත්නම් සිටිවිය යුත්තම තමයි අසහනය කියලා කියන්නේ. සිටිවිය යුත්තටම තමයි මානසික ආතතිය කියලා කියන්නේ. සිටිවිය යුත්තක් තියෙන මනුෂ්‍යගා නිතරම දැවිලි තැවිලි තියෙනවා. ඉතින් බුදුන් කියන සිටිවිය යුත්තක් ගැන හිතන්න එපා. සිටින දේ මොකද්ද කියලා බලපන්. ඉතින් ඒකට මේක විද්‍යානුකූලකරනද තර්කානුගත කරන ඉතින් අපි විය යුත්තක ඉස්සරහින් තියා ගන්නවා තිබ්බ ගමන් වස. ඒ නිසා භාවනාවේදී විශේෂයෙන්ම විපස්සනා භාවනාවේදී සිදුවිය යුත්තක් කියන එකක් නැහැ. සිදු වෙන්නේ මොකද්ද කියලා වර්ණ ගැනීමකින් තොරව ඇති හැටිය බැලීම යථාභූත ඥාන දර්ශනය මෙතන අපි බලන්න තියෙනවා. ඒ නිසා ප්‍රශ්න පිරිසුදු නැහැ. මුල් ටික නම් කියලා තියෙන ටික හරි. නමුත් මේ ඒ අනුව තවදුරටත් භාවනා කරනකොට මෙතෙන් ප්‍රශ්නේ අලුත් කරලා අහන්න නැත්නම් Tamanටම මේකට උත්තර දෙන්න බොහෝ කලකින් වැටෙන්න ඉඩ තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම දැන් හුස්ම නැති තැන සිටිමි. ටික කාලයකට සිට මේ කරුණා කරලා ඔක්සිජන් ටිකක් දෙන්න. හුස්ම නැතන ඉන්න කෙනාට භයානකයි විනාඩි ගණන් ඉන්න පුළුවන්. ටික කාලයක සිට භාවනාවට වාඩි වූ මොහොතේ සිට ඉස තදවීමට පටන් ගනී. මම ඔබ වහන්සේගේ දේශනාවන්ට අනුව ඒක වෛර නොකරමි. ඒ ගැන නොසිතා සතිය පවත්වමි. වරකට හිස් මුදුනට අනිත් අනින්නාක් වෙන්ද දැනේ. මේ දිගින් දිගටම පවත්නා බැවින් ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඒ පටවි ධාතුව පෙන්눔 කරන්නක් යයි මුලදී සිටුවද දැන් එය එසේ නොවේ යයි සිතමි. වහන්සේට නිරෝගී සුව පතමි. කියන්නේ මේකදී මේ මේ ලියලා තියෙන තොරතුරු මදි මේ ලියලා තියෙන තොරතුරු වල පේන්නේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ හිතේ තද ගතියක් ඇම්මක් වෙහසක් තියෙනවා කියන එකද නැත්නම් දිගටම තියෙනවා කියන එකද නැත්නම් මේ මේ හුස්ම නැති තැනට ගියා කියලා පටන් ගන්න වාක්‍යයට බලන්න දැන් ඒක නැද්ද කියන එක තේරෙන්නේ නැහැ එනිසා මේ ප්‍රශ්න කරුව අපිට පොඩ්ඩක් තවතරතුරු දෙනවා නම් මේක විස්තර කර ගන්න පුළුවන් මේක භාවනාව නිසා අපු එකක්ද නැත්නම් රෝගියාගේ වෙන කායික අසහනයක්ද කියලා දැනගන්න මේ තොරතුරු නම් ඇති. ඒ නිසා මම දැනගන්න කැමති මේ කියන தത്വයේ තියෙන්නේ පර්යංකේදී පමණමද නැත්නම් පරියන්කේ සක්මනේදී වැඩ ඔක්කොම තියෙනවද සාමාන්‍ය වෙලාවටත් gederදී වගේ ඉදින්දා වැඩ කරනකොට තියෙනවද කියන කාරණා මම දැනගන්න කැමතියි එහෙම නැත්නම් ඒක අපි ඉසිකක්මක් කරගන්න නැතුව ඊගා ප්‍රශ්නට යන එකයි තියෙන්නේ. හරි ස්වාමින් වහන්සේ බොහෝ කාලයක් වඩන ලද ආනාපාන සතිය වෙනුවට මම ඊයේ සිට හිඳ ගැනීමට සිත යොමුකොට හිඳිනෙම යන්න භාවනා කළෙමි. එයින් වඩා සිත එක්තැන් කිරීමක් මෙන්ම මහත් අස්වැසිල්ලක් මම අත්විඳෙමි. මෙසේ දිකටම කළාට වරදක් නැද්ද? ඒක තමයි ඇත්තටම දැන් විකල්පයක් තියෙනවනේ. ඉස්සර ආනාපානි කරලා තියෙනවා. ඊට පස්සේ ඒකට විකල්පයක් තියෙනවා. දැන් අපිට මේ මේ දෙකෙන් අවස්ථානුකූල වඩා හොඳ එක යොදාගෙන පුළුවන් තරම් හිතේ අසහනේ නැති ආතතිය නැති දෙවිලි තැවිලි නැති තැනක් දෙන එක තමයි අපිට කය වෙනුවෙන් හිත වෙනුවෙන් කායික මානසික සුව වෙනුවෙන් කළ යුතු උපරිමේ. ඉතින් මේ දෙකෙන් වඩා හොඳ එකට දාන්න. ආනපනේ හරහා හෝ එහෙම නැත්නම් මම දැන් මෙතන ඉන්නවා දෙක හරහා හෝ නැත්නම් අවස්ථානුකූල දෙක පාවිච්චි කිරීමෙන් වඩා ආතතියෙන් තොර අසහනෙන් තොර තත්වයකට යමක් කළ යුතු දේ දේ කරන්න කියලා කියනවා. ලිඛිත ප්‍රශ්නයක් ප්‍රමාණපයි. ඔය විනාඩි 40ක් විතර වගේ අපි අරගෙන තිනවා. ලිඛිත ප්‍රශ්න સમાપ્ત බවත් සඳහන් වෙනවා. එනිසා අපිට තව තියෙනවා විනාඩි 20ක විතර කාලයක් වෙන කාට හරි සභාවට මේ ඉදිරිපත් කරපු උත්තර මතින් හෝ නැත්නම් කල්තබන ලද ප්‍රශ්න මත හෝ එහෙම නැත්නම් අලුතෙන් ප්‍රකාශනයක් ප්‍රශ්න මත තියෙනවා නම් කරුණා කරලා සාකච්ඡාව සඳහා වේග වෙච්ච කාලයෙන් ඒක ප්‍රයෝජන ගන්නයි කියලා මම ඉල්ලයි. අවසරයි මම ආධුනිකයෙක් නිසා වෙන්නේ නැති මෙහෙම හිතෙන්නේ. ඕන ඕනකමක් තියෙනවා උනන්දුවක් තියෙනවා ඒ වුණාට මේ යෝගාවචරයන් සඳහන් කරන ආකාරයට දැක්කම මගේ භාවනාව ඉදිරියට ගිහිව බවක් පෙනෙන්නේ නැහැ. ඒක මගේ දෝෂයක්ද කුමක්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ වගේම මූල කර්මස්ථානයේ කියන එක දන්නවා. ඊට පස්සේ ඒ එතන ඉන්නවා කියන එක ගැන පෙරු අවබෝධයක් නැහැ. ඉදිරියට යෑමක් නැහැ. යෑමක් පේන්නේ නැහැ. ඉන්න හැකියාව නම් තිබෙනවා. හුස්මේ ඉන්න පුළුවන්. ඒක ස්න වැටෙනවා ස්ම ගන්නවා පිට කරනවා මේක දැනෙනවා සමහර වෙලාවකදී අමතකම වෙලා යනවා ඉදිරියට යෑමක් පෙනෙන්නේ නැහැ කියලා තමයි මට දැනෙන්නේ අවතරයි ස්වාමීන් වහන්සේ මේ වගේ මේ ලැබිලා තියෙන තොරතුරු වලින් මේක විග්‍රහ කිරීම සඳහා අපි පැති මාර්ග දෙකක් පුළුවන් විපස්සනාවට බරගතියක් තියෙනවා නම් මේ යෝගාවචරයට ආස්වාද ප්‍රසවාසී පැතිකඩ තුනක් අංග සම්පූර්ණත්වය සඳහා බැලිය යුතුයි. එක තමයි මගේ හිත වෙන අරමුණක නෙවෙයි ආනාපානෙ තියනවා කියලා දැනෙන එක එක පැතිකඩක්. ශබ්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි සක්මනේ නෙවෙයි බුදියක නෙවෙයි මගේ හිතේ තියෙන ආස්වාද ප්‍රසවාසී කියලා. දෙවෙනි එක තමයි ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ මගේ ඇඟට සම්බන්ධ වෙලා ස්පර්ශ වෙන්නේ වැඩියෙන්ම නාසිකාග්‍රේද උඩුතොලේද නැත්නම් වාතයේ වශයෙන් පිම්බීම හැකිලිම වශයෙන් උදරයේද පපුවේද නාසිකාග්‍රේද කියලා ඒක තමන් අත් දකින්න තැන නැත්නම් වැඩියම ක්‍රියාකාරීව කැපිපෙන තැන දෙවෙනි පැතිකඩ තුන්වෙනි එක ආශාසින්න බව දන්නවා ආශා ප්‍රසාසින්න බව දන්නවා ආනපන සතිය තියෙනවා මට හැප්පෙන්නෙත් එක්ක නාස් වනාස්පුඩුවේ දකුණාස්පුඩුවේ උඩුතලේ එකක් දානවා. ඊට පස්සේ අපි තුන්වෙනි පැතිකඩ වශයෙන් පෙන්වන්නේ මේ විදිහට කරුණු දෙක එකලස් වුණා නම් ඊපස්සනා පැත්තෙන් බලනකොට ආශ්වාසය සහ ප්‍රශ්වාසය දෙකේ අත්දැකීම් දෙකේ වෙනස. නැත්නම් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් වෙන හැටි. නැත්නම් ආශ්වාසය රාජමික ප්‍රශ්වාසය නෙවෙයි කියලා දන්නේ කොහොමද? අන්න ඔය පැතිකඩ තුනම එක සාධකයක් වශයෙන් ගන්න පුළුවන් විපස්සනාට නැඹුරු වෙන පුද්ගලයා ඒක අංග සම්පූර්ණ කරන්න බලන්න ඕනේ ඒක Tamanට වැටහෙනවද කියලා ඒක හොඳට පිළිමදින්න සමත යෝගාවචරණ දිනක පළවෙනි මුල පළවෙනිම මුණත විතරයි මගේ හිත සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතේ ආනපන හැබැයි යාට හැපෙන තැන ඉච්චර පිරිසුදු නෑ ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස අත්දැකීම් පිරිසුදු නෑ හැබැයි දන්නවා හිත නන්නත්තර වෙලා නැහැ. දැන් ඒක අරමුණට දිශාගත වෙලා තියෙනවා. අරමුණ ආනාපානේ. හැබැයි හැපෙන තැන හෝ දෙක අතර වෙනස නැහැ. නමුත් මේ දෙකේදිම සතිය තියෙනවා. මේ කියන විස්තර කරන මේ தত্ত্ব දෙකේදිම සතිය තියෙනවා. ඒ නිසා දැන් අපි සතියෙන් දෙමං සංදියකට අවිල්ලා තියෙන්නේ. අතිය දිගේ යනකොට බලන්න ඕනේ ওই පැති තුනකටම පේනවනම් ඒ මනුස්සයා ඒ භාවනා යෝගාවචර ගිහිත විපස්සනාවට පෙරගෙන ආපු උපනිෂේ සම්පatti සහිතයි. නෑ යාට ආනාපානේ ඉන්න බව තේරෙනවා හැබැයි එච්චර විස්තර කියන්න බෑ කොතනද හැප්පෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස නෑ. නමුත් ඒ ආනාපානයත් එක්ක ඉන්න වෙලා වැඩි වෙනවා. අනිත් දේවල් වල තියෙන එතකොට වෙලාව අඩු වෙනවා කියන්නේ නිවර ධර්ම වලට අඩු වෙනවා ගැටුම අඩු වෙනවා වගේ කියලා මේ විග්‍රහය දුන්නට පස්සේ ස්වාමීන් වහන්සේ කට උත්තරේ මොකක්ද කොහොමද අත්දැකීම කොහොමද Tamange Tamanda වැටහෙන විදිය ඉදිරියට ඉදිරියට ගමන් කිරීමක් සිටේ යම් කිසි දියුණු බවක් නැතිව තමයි තේරෙන්නේ එතනම එතනම තියනවා වගේ දැනෙනවා එහාට යම් කිසි දැනීමක් යම් කිසි මොනහරි සහැල්ලුවක් හරි මුකුත් තේරෙන්නේ නැහැ එතනින් සමහර වෙලාවකදී පිටිහිතේන්නේ නින්දට බර වෙලාද කියලා දන්නේ නැහැ හැබැයි ඔළුව පාත් වෙනවා වගේ දැනෙනවා ඊට පස්සේ අපි නැවතරයක් භාවනාවට එනවා. ඊට පස්සේ එච්චරම පැහැදිලිව ගමන කෙරෙන්නේ නැහැ. එතකොට අපි අවසරයි. එතකොට මේ කියන විදිහට ඒ වගේ නින්දට බර වෙලා හෝ ඔරුව පාත් වෙලා හෝ පැහැදිලි නැති වෙන්නේ ඉස්සලා ජවනිකාවක් තියෙනවා සජීවි ජවනිකාවක්. ඉඳගත්ත ගමන්. අන්නේ සජීවී ජවනිකාවේදී Tamand පේන්නේ ආනාපානයත් එක්ක ඇසුර වැඩි වෙනවා සමීපස්ත බව වැඩි වෙනවා උත්සන්නාසන බව වැඩි වෙන දකින්නවා කියලාද නැත්නම් එන්නේ එන්නේ එන්නේ ආනාපානයත් එක්ක ඇසුර සුවද භාවයේ අඩු වෙනවා වගේ අඩු වෙනවා වගේ දැන් ඉඳ ගන්න ආනාපානයත් එක්ක තියෙනවා ඒ වුණාට එහාට යම්කිසි සහලසීවි සැහැල්ලු බවක් ඒව එකක්වත් ගත්තොත් බෑ ඒව එකක් ගත්ත ගමන් පැටලෙනවා අපිට කියන්න තියෙන මොකක්වත් නැහැ කෙලිම ආනපානත් එක්ක සම්බන්ධ වෙන ඒ පටන් ගන්න ජවනිකාවේදී තමන් වෙන්නට වැඩියකට සමීප වීම වැඩි වේලාවක් ඒක ගත කිරීම ඒකේ අස්තර විස්තර දැකීම අන්නේ පැති වලින් තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ ඊගාවට එන දේවල් වල පිළිබඳව ප්‍රයෝජන එනිසා මේ තුන වැඩි කිරීමට වැඩි වෙලා ආනපනෙත් එක්ක ඉන්න ආනපනට එබිල සමීප වෙලා බලන්න ආනපන දෙක අතර වෙනස රස ඕජාව අඳුරගන්න ආන්න ඒක වැඩි වෙනවනම් නැත්නම් ඒක වැඩි කෙනෙක් සමාධියකට යන ගතියක් එහෙම එන්නේ නැද්ද නෑ මේ මොනම වචනයක් ගත්තත් මේ ආනපනත් එක දින දීගේ කැඩෙනවා ඔය සතිය සමාධිය සහැල්ලු ආලෝක සේරම වශයෙන් ඉස්සෙල්ලම අපිට ඕන කරලා තියෙන්නේ අපි මේ ගමන යන්න හදන මේ තමන්ගේ සහචරයා තමන්ගේ හැරමිටිය නිතරම තමන් ළඟ තියනවාද ඒකත් එක්ක සමීපාශ්‍රයක් තියනවාද ඒකේ අලගිය මුලගිය විස්තර දකින්න පුළුවන්ද කියන එක දන්නවනම් අර ටික බලාපොරොත්තු වෙන්නව එන්න ඒ ටික දන්නේ නැතුව අරවට යන්න බෑ ඒ නිසා නිතරම අපි බලන්න ඕනේ අපි ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානත් එක්ක සුහදකම ආදකම මිත්‍රකම සමීපස්ත ගතිය වැඩි වෙන විදියට කටයුතු කිරීම විතරමයි ඒක නැතු ඒ සමාධියට ගියොත් ආලෝක බලාපොරොත්තු වෙනවා සහැල්ලු ගති බලාපොරොත්තු වෙනොත් ඒ හැම එකකින්ම වෙන්නේ තමන් ආනාපානට අනදර කිරීම කියලා අපේ ලොකු සංස්කෘතිය. ආනාපානයට හතුරුකම. ආනාපානයට අනදර ආදර කරන්න වෙනුවට අනදර කරන නිසා පුළුවන් තරම් මුල්ම විනාඩි සුවල්පයි අපිට ඉඩ දෙන්නේ. අන්නේ සුවල්පයේදී මේ ආනාපානය දැඩි කොට සිප වැළඳ ගන්න ඕනේ. දැඩි කොට බදා ගන්න ඕනේ. දැඩි කොට ආලිංගනය කරන්න ඕනේ. සමීප ඇසුරකට යන්න ඕනේ. ඊට බලන්න ඕනේ වැඩි වෙලා මෙයත් එක්ක ඉන්න පුළුවන්ද? වැඩි කිට්ටු කරගන්න පුළුවන්ද? වැඩි මෙයාගේ අංගපසඟ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන විස්තර බලන්න පුළුවන්ද කියන එක. උස්ම ගන්නවා පිට කරනවා එක් අපි බලනවා. ඊට පස්සේ කරයි දෙන්නක් තියෙන්නේ. ඒක එච්චරයි. ඒකමයි ඒකේ පැතිකඩ තියෙන ගොඩක්. ඒකට ඒක තමයි අපි මෙතෙක් මුළු ජීවිතේම කරපු නැත්නම් මේ මුළු පරියන්කේම කරන උත්ස්ම කුසල භාවය මේක ලං කරගන්න ඕනේ නැත්නම් වෙලා ගත කරන කාලේ වැඩි කරන්න ඕනේ නැත්නම් ඒක මේ හපල රස බලන්න ඕනේ ඕජාව ගන්න ඕනේ ඕජාව ගන්න එක තමයි ආශස් ප්‍රසවාස දෙක අතර වෙනස වැඩි වෙලා ඉන්නවයි කියන එක ගන්න ආනාපාන වාර ගන්න වැඩි වෙනවා සමීප වෙනවයි කියලා කියන්නේ මේක සක්‍රියව සජීව වෙන කෙනෙකුට කිට්ටු කරන්න දෙන්න තරම් ආනාපානත් එක්ක භාවනා හිත ලඟ වෙනවා. බොහොම හිමීට මේක සිද්ධ වෙන්නේ. නිසා කලබල කරන්නේ නැතුව නැවත නැවතත් ඒ දෙන්නට ඇසුරු කරන්න ඇරලා භාවනා කරන මනසටත් භාවනා මූල කර්මස්ථානට ඇසුරු කරන්න ඇරලා ඒ දෙන්නගේ සමීප භජනයට අනුග්‍රහ කිරීම තමයි අපි මේ සියලු අනුග්‍රහ අනු අනුග්‍රහවලින් කරන්නේ ඒ අතරමැදම ඒක බලලා වාර්තා කිරීම හරහා තව කෙනෙකුට පුළුවන් වෙනවා භාවනාට බිල බල්ලා කියන්න මේක ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා. ඒ නිසා මේ මූලික ආනාපාන පිළිබඳ විස්තර කතා කරන වෙලාවේදී ඒ සමාධි ආලෝක ඉවගෙන කතා කරන්න හදනවා කියන්නෙම මාතුකා පන්නලා යනවා. ආනාපානට අනදර කිරීමක්. ඒ නිසා ආනාපානෙත් එක්ක ඉන්නේ එක චිත්තක්ෂණයක් ඒ අත්දැකීම් චිත්තක්ෂණය අනිකුත් දේවල් ටොන් එකට වැඩි වටිනවා. ඒ නිසා ඒ චිත්තක්ෂණය වැඩි කිරීමල තමයි ඒක કૃතිමයි ඒක හරීම වියලි ඒක හරීම දුරස්ත මේ අදාළ නැති දෙයක් වගේ පේනවා. ඒ නිසා යෝගාවචරය වශයෙන් යෝගාවචරයක් වශයෙන් අභිවෘද්ධි කැමති කෙනෙක් වශයෙන් බලන්න තියෙන්නේ ආනාපානය කියන නැත්නම් සක්මන් කරනකොට මේ වම තියෙනවා මේ දකුණ තියෙනවා කියන එක එක තියෙන සම්බන්ධය. ඒ නිසා අපි මෙහෙම ප්‍රශ්නයක් නැගත හැකි සරිය පරියංක භාවනා සක්මන් භාවනා කියන එකෙන් දැනට Tamanට වැටෙන තාලට ස්වාමීන් වහන්සේට ඉන්නේ වැඩි වෙලා අරමුණේ පවත්වන්න පුළුවන් වෙනවා තියෙන්නේ ඉඳගෙන පරියන්කේ ඉන්නකොට නැත්නම් සක්මන් කරනකොට පරියන්කේ ඉන්නකොට එතකොට සක්මනේදී ඒ වගේ අත්දැකීමක් නැහැ කියන්නේ වම දකුණු වශයෙන් අල්ලන්න පුළුවන් කමක් නැහැ ඒක නිසා එහෙම කෙරුවා කියලා සක්මන් නැත කරන්න නරකයි සක්මනේදී පුළුවන් තරම් මේ පැයක් විතර හක්මන් කරනකොට විනාඩි 35 40 පැන්නට පස්සේ ඇඟ කර්මන්නේ වෙන්න පටන් ගන්නවා. වෝම් අප් වෙනවා. ඒ වෝම් අප් වෙලා ගිහිල්ලා වාඩි වෙලා වාඩි වුණාට පස්සේ ඇඟෙන් කරදර නැහැ නේ වේදනාවක් නැති වෙන විදිහට වාඩි වෙලා බලන්න ඕනේ තමන් හිත දාන මූල කර්මස්ථානේ ආනපන නෙවෙයි නම් වෙන එකක් නම් අපි එතකොට පාවිච්චි කරන වචනේ වැරදි අඩු ගානේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මම දැන් ඇවිල්ලා සක්මන් කරලා ඉල වාඩි වෙලා ඉන්නවා මට මේ ඉන්න බව දන්නේ කොහොමද මම හිත පිට ගියයි නැහැ කියලා දන්නේ කොහොමද? දැන් ආනපානට ආවබව දන්නේ කොහොමද? කොහොමද දන්නේ ආනපන ඉන්නවයි කියලා. ආදි වශයෙන් මේක විමසුන්න ඕනට ලක් කිරීමකින් තමයි ආනපානයත් එක්ක හෝ මම දැන් මෙතන ඉන්නවා කියන එකත් එක්ක සමීප වෙන්න පුළුවන් වෙන්නේ. ඒකට සමහරෙකුට සක්මනීරවත් අහු වෙනවා. අහු නොවුනත් සක්මන් කරලා වාඩි වෙilla මේ පරියන්කේදී ලැබෙන අත්දැකීම් මුණට මුණ දාලා තියාගෙන ඉන්න ඉස්මතු කරගන්න ඔප්නම් වගන්න ගොඩාක් උදව් වෙනවා. නේ. අවසරයි ගරු ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාවට ආධුකේ ආධුනිකෙකි. එය වඩන විට මට අපහසු තත්යකටපත් වේ. එනම් ටික වේලාවකට පසු තද නිදිමත ගතියක් දැනි බෙල්ල කඩා වැටේ. නමුත් අවිතින භාවනා සක්මන් භාවනාව කරන විට නම් සිත එක එක තැන් කර ගැනීමට බොහෝ විට පුළුවන්. නමුත් එසේ කර පසු නැවත ඇවිදින් ඇවිදින් පරියන්කේ ඉඳගත් විට විනාඩි 5ක් 10කට පසු ඉතාත් තද නිදිමත ගතියක් දැනේ. ආනාපාන සති භාවනාව සාර්ථකව පුරුදු කිරීමට මට උපදේශයක් ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මට හරස් ප්‍රශ්න අහන්න අවසර තියෙනවා. එහෙමයි. නින්දට වැටෙන්නේ ආනාපානය හරහද නැත්නම් ආනාපානයෙන් පිට ගිය අවුල් මනසකින්ද? දැන් මම සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කිව්ව විදියට ප්‍රක්මන් කර තමයි ආනාපානෙට ඇවිදලා ඉඳගන්නේ. එතකොට එවිට මට ඒ වෙලාවට හිත එක්තෙන් වෙලා තියෙන හැබැයි විනාඩි 10ක් විතර යනකොට නිදිමත ගතියක් ඇවිල්ලා අරමුණ ආනාපාන අරමුණ කිසිම දැනීමක් නැති වෙනවා හිතපු ගමන් අර බෙල්ල කඩන් වැටෙනවා මට දැනගන්නවා නිින්ද ගියා කියලා ඒතර ආයෙ ඇහැරෙනවා එතකොට මම දන්නවා ආනාපාන කියලා ඉතින් කීප පිටක්ම කරනකොට ඒක මට දැනෙනවා ඒක අසාර්ථකයි කියලා මම මොනවද ඒකට කළ යුත්තේ ස්වාමීන් වහන්සේ? මම අහපු ප්‍රශ්න මතකද? මම මතකර ප්‍රශ්න නැවත මතක් කරලා දෙන්න. එහෙමයි. මේ නිින්දට යන්නේ ආනාපානේ අරහද නැත්තම් හිත අවුල් වෙලා වෙන අරමුණ. නෑ ආනාපාන හරහා තමයි. ඉතින් අයියෝ ඔච්චර වචන කතා කරනවා. ඒක දෙය කතා කරන්න ගියාම වටපිට යන්න ගියාම කීද කරන්න බෑ. ඉතින් ඒ නිසා ආනාපානේ හරහා නිින්දට යන එක භාවනාවේ දියුණුවක්. නමුත් යෝගාවචරයක දන්නේ නැති නිසා තමයි මට ස්වාංශිකමත් මේ ප්‍රශ්නේ අහන්න බැරි වුණා. ආනාපානේ හරහා නින්දට යනවයි කියලා කියන්නේ ඉතේ රාගයයි ద్వේෂයයි දෙක නැති වුණාම මොහේ ඉස්මතු වෙනවා. හැබැයි රාග ద్వේෂ බව දෙක නැති වෙන්නේ ආනාපානේ නිසා. නමුත් යෝගාවචරය ඒ මොහේ කියන එහෙම නැත්නම් නොදැනීම කියන නිදිමත කියන දෙයට සූදානම් නැතිකම ආධුනිකයට දොස් කියන්න බෑ. මොකද ආධුනිකයා එච්චර යුදේ පීටියේ දක්ෂ නැහැනේ. ඒක නිසා අනිත් දවසේ දැනගන්න ඕනේ මට හොඳට සක්මන හරි ගියොත් ආනපානේ හරි ගියොත් මට අනිවාර්යෙන් නිින්දට යනවා කියලා ඇසිලා යන්න ඕනේ. එහෙමයි. ඒක ලෑස්තිලා ගියාට පස්සේ එයා නිින්ද පෙර ලකුණු අල්ලන්න පුරුදු වෙනවා. පෙර ලකුණු දිහා බලන්නේ චකිතකින් නෙවෙයි. අහම්බකින් නෙවෙයි. තක්කු මොක්කු වෙන එයා දන්නවා දැන් ආනපනේ නොදෙනියාමත් එක්කම මේ නිදිමත වහයලා ගන්නවා. දැන් මෙයා ඒක දිහා බලන්නේ සුබ නිමිත්තක් විදියට. අසුබයක් විදියට නෙවෙයි. අන්නේ විදියට ලෑස්තිලා ගියොත් තමයි තේරෙනවා මේ කෙලස් තියෙනකන් හිත නින්දට යන්නේ. එහෙමයි. මේ අපි අපි මේ අවදියෙන් අපි මේ ප්‍රබුද්ධව ගත කරන්නේ සුද්ධ කෙලස් ප්‍රවාහයක් නිසා. එහෙමයි. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ කරන්නේ කෙලෙස් අයින් කරන්න බෑ. ඔබ මධ්‍යස්තරමුණට දාපන්. ඒතකොට අරයා කියනවා මධ්‍යස්තරමුණ කෙලෙස් තරම් රසවත් නැහැ. කෙලෙතන පතොල මාළුව උම්මලකට දැම්මේ නැත්තම් රස නැහැ. එහෙමයි. බල මාළු වගේ නැහැ. ඒ නිසා පතොලත් එක බත් ගන්න බෑ. එහෙමයි. දැන් පුළුවන් නම් කපන් බැන්නම් කපන් කියලා වතෝල තමයි දෙන්නේ බුදුහාමුදුරුවෝ. එහෙම. දීගෙන දීගෙන යනකොට අන්තිමට වෙන්න තියෙන අර කෙලෙස් රසත් නැහැ. මේට වැඩිය රහසක් යටින් සිද්ධ වෙනවා. ඒ මොකද්ද ආනපන එන්න එන්න තුනිය වෙනවා. ඒක යෝගාවචරයට අහුවෙන්නේ නැහැ මොකද යෝගාවචරය දක්ෂ නැහැ. එක සැරෙන් දෙසරෙන් ආනපන ඉඳපු ගමන් නිකන් තැම්පිච්ච මේ පිපිඤ්ඤ කැලක් වගේ චරි පනින්න පටන් ගන්නවා. පයින් පටන් ගත්ත ගමන් සූදානම් මනසක් තිබෙනදන්ට අගාලා හිත හැංගී ගන්නවා. මේ හැංගී ගැනීම නිදිමතක් විදිහට තේරෙනවා. ඒක අල්ලන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හරි මෙසියුම් නමුත් හරි රසයි. එකක් තමයි මේ නිින්දට යන්නේ ආනාපානේ හරහම් බව දන්නවා. දෙක නැගිටපු ගමන් එන්නේ ආනපානෙ. ඉතින් මේ දෙකෙන් පේනවා මුලත් ආනපානෙ මැදත් ආනපානෙ මැද කෙලස් නැහැ. ඒක බීජගණිතමේ සමීකරණය. මුලට සත්‍ය නම් අකට සත්‍ය නම් මැදට කෙලස් නැහැ. ඒක දන්නවනම් දැන් අපි හතරට පොර දෙන්නේ දිනලා. මෙබැවින් හිතනකොට නැගිටින්න ආනපානෙට. ආයෙ නෙමුටට පස්සේ ආයෙ වැටෙනවනේ. වැටෙන හැම වෙලාවෙම අවස්ථාවක් කරගන්නවා. මේ සජීවීව පේන ආනාපාන ඉඳලා ඒක නොපෙනී යෑම සහ නිින්ද පැමිණීම කියන අවස්ථාවට ලෑස්තිලා යන එකට. මෙහෙම ගියාට පස්සේ අපි නිින්දට අවදි වෙනවයි කියන එක කියලාක තේරුම් ගන්න පුළුවන් නම් අපි නිින්දකට අවදි වෙන්න බෑනේ. නිින්ද කියන්නේ අවදිභාවය අනිත් පැත්තනේ. භාවනාවේදී මේක පුළුවන්. මේ සඳහා සතිය ඩබල් ඩෝස් වෙන්න ඕන. අර ආනාපානෙ ගෙවෙනකොට පුරුදු සතියෙන් බෑ. අධිකතර සතියක් දෙන්න ඕනේ යාට. දුන්නට පස්සේ ඊගාට එන තියෙන නිින්ද කෙලස් නෙවෙයි. කෙලස් නැතිකම නිසා වෙන පාළු ගතියක් මේකට අවදි වෙන්න නම් වෙනම රොකට් එකක් ඇතුලින් පත්තු කරන්න ඕනේ. ඩබල් ඩෝස් වෙන්න ඕනේ සතිය බලවත් වෙලා හිටින්න ඕනේ. දැන් තමන් මේ දෙපැත්තේ අත්තට දෙකක් බැඳගෙන තියෙද්දී ඒ දණ්ඩක යද්දී අත්තට අතහැරලා දැන් තනිකර යන්න හදනවා. බයිසිකල් එකේ හැන්ඩල් එක අතහැරලා යන්න හදනවා. ඒ වගේ ඉතින් ඒකට හොඳට බයිසිකලක හුරු වෙන්න ඕනේ. ඇඟටත් එක්ක හොඳට සින්ක්‍රොනයිස් දෙන්න ඕනේ. ඒකට වෙලාවකට දෙනවා අත් දෙක අතරලා යන්න. ඉතින් මේක තමයි manussත්වයේ ඉක්මවල අතිමානුෂික தත්ත්වයට යන්නේ. මේක නැත්තම් කියනවා උඩු හිතේ කපාගෙන යටි හිතට යන තැන. මේක හැම වෙලාවෙම මල්ලෙන් ගහලා වැඩ යන්නේ. මේක කෙලේශයක් කියලා හිතලා ලැජ්ජ වෙලා අපි නැතිනාස්ති කරගෙන යන්නේ. බුදුසසුන කියන බය වෙන්න එපා. උඹ ඔක නැවත කරපන්, නැවත කරපන්. අපි ලොකු සාන්ති කිව්වේ ඔකට ලෑස්ති වෙලා ඵලයන්. ඈතට ගියාම දවසක තේරෙන පටන් අරගනි මේ කටුකොලක් ආස්සේ රින්ගගෙන කුඩල්ලෝ කාගෙන වල් සතු වින්දි කියලා රින්ගගෙන ගිය මිනිහා කල්ලිලියකට ඇවිල්ලා නැගිටලා හිටගෙන යන්න පුළුවන් තත්යකටපත් වීමක් තමයි වෙන්නේ ආනපන්නේ නතර වෙනකොට. ඒක බුද්ධ විඳින්න මිනිහා නෑ බබා දොයියනවා. දැන් කියලා යනවා බබා දොයිය ගත්තොත් කැරවල බලන්න හම්බ වෙන්නේ නෑ. ඔයා දොයියන් නැතුව ඉඳ ඒක නම් කරන් තියෙන ආනපන ගෙවෙන හැටි බලන අතර ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න සතිය අවදිමත් වෙන්න ඕනේ. අධික ශක්තියක් එන්න ඕනේ. එහෙම නැත්නම් අතිරේක ශක්ති වැය කරන්න ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඒ වෙනකොට ගෙවෙන ආනාපානේ පවත්තන සතිය ගොරෝසු ආනාපාන සතියට වැඩිය උග්‍ර සතියක්. ඒ වගේම මේකට බාධාවක් වෙනවා මේ පැත්තෙන් සැකයක් හෝ නින්දක් හෝ ඇවිල්ලා අපි ගැටලා දානවා. දැන් සැකයට වැටෙනවා කියලා කියන්නේ අධික වේගය, නිින්ද කියලා කියන්නේ වේගෙ නැතිකම. මේ දෙක වැටෙන්නේ නැතුව යනවා කියන එක දී යටින් ගින්දර ගිනිනවා වගේ වැඩක්. මෙතන ඉන්න එක්කෙනෙක්වත් ඕක අත්දැකලා නැත්තේ නෑ. හැම කෙනාම ඒක නොදැනුවත්කම නිසා මට හරියන්නේ මට බෑ, මට දියුණුවක් නෑ කියලා ඒ අර මාරුවේදී මේ ඉරියාපත මාරුවේදී ආනපනිය අතහැරලා රූප කර්මස්ථාන ගෙවිලා අරූපෙට යනකොට දන්න තැනට නොදන්න තැනට යනකොට කියන්න පුළුවන් තැන ඉඳලා නොකිය කියන්න බැත් තැනට යනකොට අපි සටන බාවා දුන්නොත් බුද්ධ පුත්‍ර වෙන්නේ නැහැ. අපි බුද්ධ දුහිතකා වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් මේක කියලා තියෙනවා. ඔබට මේ වැඩේ වෙනවා. ඒ ලක්ෂ වාරයක් වුණත් ඒකේ පවු නැහැ. නැවත නැවතත් කරන්න ඕනේ. එතකොට සටන පාවා දෙනවා වෙනුවට දෙගුණයක් ඩබල් ඩෝස් දෙන්න ඕනේ. ඒ කියන්නේ යුද බිමේ ලේ දැක්කට පස්සේ කලන්ත හැදිලා වැටෙනවා නම් ඌට සෙල්ලාදුවක් වෙන්න බෑ. ලේ දැක්කට පස්සේ මාරාවේශ වෙන්න ඕනේ කපන්න ඕනේ මූලක ඉඳලා සේරම. කුලලෙන්ම කපන්න ඕන. එතකොට යුද්ධ සෙබලෙක්. ඒ තමයි එංගලන්තයේ හිටපු නෙල්සන් යෝධයාට වීරයාට කිව්වේ ආ යුද්ධ භූමියේදී අතක් කපලා ගියා. අත කැපුණා ගත් පස්සේ ගත්ත කඩුව වැණුව සේරම යන්න. වෙන කෙනෙක් නම් අත කැපුණාට පස්සේ මේ කැපිච්ච අත ගැන කල්පනා කර කර කනගාටු වෙනවනේ. ඒ මනසේ ඒක කිව්වේ. ඒක අනිත් පැත්ත ගත්තා. ලිය දැක්ක දැක්කට පස්සේ හතුරගේ මයිලක් තිබ්බේ නැහැ. ඒ වගේ මේකෙදි තියෙනවා මේ උග්‍ර රැඩිකල් වාදී ගතියක්, උග්‍ර සෙල්ලක්කාර ගතියක්. හැබැයි අර මුලින් මුලින් එනේ මේ වේශ නිරූපණ රුදු බිහිසුණු රුදු වේශමව මග අවරන්නේ කියලා නාරදී සාදේකර කියන්නේ. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේනා රුදුරු බිහිසුණු රුදු වේශමව මග අවරනවා. ඒක සමාජයට හරි සුන්දරයි. සමහරට බය කරනවා. ඔය මොකක්වත් ඇඟේ හැප්පෙන්නේ නැහැ. මොනම දෙයක්වත් ඇඟේ හැප්පෙන්නේ නැහැ. ඔක්කොම නිකන් සෝබන විතරයි. ලෑස්තිලා ගියොත් පළවෙනි දෙවෙනි සැරේ හොම්බකට රිවර්ට් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඊට පස්සේ තේරෙනවා මේක ඇතුලෙන් ගියාට උලඟක්වත් අදින්නේ නැහැ. ඒක සඳහා අවධියක් ඒක සඳහා වෙනද නොදැක්ක නොදැක නොතිබිච්ච විදියේ පෙර නොඇසු නොවිරු ඥාන කියන පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුමුදපාදි ඥානං උදපාදි කියලා කියන්නේ වෙනද ඒක නින්දට නෑ ඒක හැකපොතන මේක නින්දට දෙන්නෙත් නෑ හැකපොතන්නෙත් නෑ මැද්දක ඉඳලා යනවා දැන් මේක වෙන්න ඕන එකක් වෙන්නේ මම මේක සටන පාවා දෙන්නේ නෑ මම මේක බලාගෙන යනවා මෙහෙම ගිය දවසේ නිකන් හැව හැරියා වගේ ලොකු සතුටක් එනවා. ඊට පස්සේ ආයෙ වැටෙනවා. වැටෙන්න ඉඩ තියෙනවා. හැබැයි අර පළවෙනි සැරේ විතර පාවා දෙන්න සටන එයා දන්නවා වැටෙන්නේ අචල් ආධාර විචල්්‍ය සාධක පෙළ ගැහුන් නැත්තම් වැටෙනවා. පෙළ ගැහුනොත් බුදු වෙනවා. ඉතින් මේ වගේ එකක් දෙකක් පන්නගත්ත මනුස්සයා ඕනම ශිල්පයක බලන්න ඕනම රටක බලන්න ඒ වීරත්වයකට නායකත්වයට පත්වෙච්ච හැම මිනිසෙක්ම ඕක කරලා තියෙනවා. අපි කරන්නේ වීරත්වයකට නායකත්වයකට නෙවෙයි මේ කෙලෙස් රුදුරු බීසුණු රුදු වේසම වාගෙන එනවා. මේ වෙන්නේ දියුණුවක් අයෝනිසෝමනසිකාරයෙන් බැලුවොත් පරාදයක්. යෝනිසෝමනසිකාරයෙන් බැලුවොත් මේක තද පන්නරයක්. හැබැයි පන්නරේ නිකම් බෑ. ඒක උපයන්න ඕන. එතෙන් ගිහිල්ලා ඒ ලැබෙන தത്വෙදී හොඳට මුණ දෙන්න ඕන. ඉතින් මං ඕති මං ඕති හරියට බැනුම් අහනවා මං දන්නේ මං දැනුත් කියලා බැනුම් ආයි දන්නේ. ඕතෙන්දි කොල්ලෙක් වෙන්න කියලා මං කියනවා. පෞරුෂත්වය ඕනේ, පරුසකම ඕනේ. තෝ කෑවත් නම මම තෝ දහස්තරයක් කරනවා. තොට අපට එපා අනන්තෝ යක වාරයක් අවා අපට දහස් වාරයකට තෝ එපයි කිය. ඉතින්දී එන්නොන බිහිසුණුම වෙන. ඒකට කියන්නේ වචන යොදන්නේ සාහසික වෙන්නේ කිය. සාහසිකුනේ නැත්තම් දෛවය එන්නේ නැගිටලා. ගහන්න ඕනේ වනවන්න ඕනේ අනම්මනම් මොකොත් නැහැ. යන්නේ බලයන් එන්නේ වරෙන්. අර ධර්ම උකස් තියලා සූදු කෙල්ල අතින් වහගෙන යනවා කියලා කියන්නේ. අහලා තියනද? ඕක කරන්න බෑ ලේසි මිනිස්සුන්ට. සරමත් තියලා ඒකත් පරදිනවා අතින් වහගෙන ගෙදර යනවා. භාවනා කරලත් යනකොට අතින් වහගෙන යන්න වෙයි. ගැලවෙනවා ඔය තේරම ගැලවෙනවා. ආයේ මොකක්වත් නැහැ පොල් කටුලෙන් ඇදලා ගත්තා වගේ. හැබැයි ඊට පස්සේ ඉනවා ඒත් බුදුහාමුදුර වැඩ, ඒත් ධර්මයේ වැඩ. ඉදිරියට ගිය හැම කෙනෙක්ම ඔහම අභාසුරක් කරලා ගිහිල්ලා තියෙන්නේ. මට ඉතුරුලා තියෙන්නේ සීල විතරයි. ඔය කොච්චර සෙල්ලම් වුණා සීල කැඩෙන්නේ නැහැ කියලා මේකට මූණ දීලා දීලා ඒක කඩා ගන්නවයි කියලා කියන්නේ ඒක නිකන් මේ සංසාරෙට මේක සැරයයි. සංසාරෙට මේක සැරයයි. ඉතින් ඒක මම ගොඩාක් කාලා තියෙනවා මොකද මුල් කාලේ කිසිම ගුරුවරයෙක් නැතුව භාවනා කරනකොට ගොඩාක් මට උනේ ඔය නිින්ද තමයි. ඒක කියන්න හිතෙන්නෙත් නෑනේ. මේ වගේ අපිට ප්‍රබුද්ධ සම්භාවක් හම්බ වෙන්නේ නෑනේ. ඉතින් ඥානරම් ස්වාමීන් කතා කරන තමයි උන්වහන්සේ කිව්වේ මේක හොඳට ලෑස්තිලා යන්න මේකේ භාවනා දියුණුවක් පෙන්වන්නේ කෙලෙස් හිත මේක වැරද්දක් කියලා කියනවා. ඒක නිසා උඹට නිින්දට වැටෙන්නේ ආනාපානිය හරහද? නිින්දෙන් අවදි වෙන්නේ ආනාපානියද කියලා බලන්න. ඒකෙන් දැනගත්තා කියන නඩුව දිනලා තියෙන කිය. මේ නඩුව දිනුවට ෆයිට් එක ගෙනියන්න. අයිතිවාසිකම් දාලා හටක් කරන්න ඕනේ. ඒක නිසා සාහසික වෙන්න ඕනේ. කොල්ලෙක් කොල්ලෙක් කියන එකට වයින්නවා මට මං කියන්නේ ඒක පරුසකම තියෙන්න ඕනේ. පුරුසම නෙමෙයි නැතුණත් කමන්නේ. චාරුචුරු ගාලා නම් බෑ ගොයියෝ. ඔච්චර කරගෙන ආපේක ඕක මොකද්ද කියලා ඉවරලා දමලම අනින එකයි කියන ඔම්බකට රිවර්ට් වෙන්නේ. පුළුවන් වෙයි කියලා හිතනවා. ඒකටයි මම මේ කෑ ගහන්නේ. ආය නැත්තම් නිකම්ම නිකම් මේ සපෝට් එකක්වත් දෙන්නේ නැත්නම් කරන්න බෑ. හොඳයි අපි පැයකට වැඩි පොඩ්ඩක් කාලය අරන් තිනවා අපි. අතරයි ස්වාමීන් වහන්සේ. මටත් ওই අවස්ථාව ලැබුණා මේ නිදිමත එනවා මම ඊට පස්සේ මම භාවනාවට නිදා නිඳා ගන්න නිඳ ගියාදෙන් කියලා හිතලා භාවනාවට වාඩි වුණා. එහෙම නිඳා ගියාන් පස්සේ ස්වාමීන් වහන්සේ හරියට නිකන් වේගයෙන් යන කෝච්චි කෝච්චි එක අපි යනකොට එක ගහක්වත් හඳුනා ගන්න බැරි විදියට සිතිවිලි ගොඩාක් දිගට එන මොනක් හඳුනා ගන්න මේ නැවත ආපහු මේ අර පිම්බීම ඇකිලිම කියන අවස්ථාවට පැමිණියා. ඇත්තට මේ වෙලාවේදී ගොඩාක් අපි දන්න සංඥා ගොඩාක් කඩලා යනවා. අපි දැනගෙන තියෙන අගයන් ආඩම්බර සියරම කඩලා යනවා. කෝවේ දාලා උණු කරා වගේ දෙයක් වෙනවා. ඉතින් මේක හරි බයලවන සුළුයි. මේක හරි පදනම දෙදරන සුළුයි. මේක අපි තනි පාවාදීමක් කරන්න ඕනේ. කාය ජීවිත දෙකම පාවා දෙන්න ඕනේ. ඇඟට නොදැනී ඉන්නේ. ඉතින් ඒක දුන්නට පස්සේ එන එක පාට ගැස්සෙනවා ආපහු නැගිටලා බලනට ආය ආනපන. නැත්නම් ආය පිම්බීම කියලා. ආයෙක දිහා බලනට ආය ගැස්සෙනවා. ආය එනවා. ඉතින් මේක මොන විදියෙන්වත් විනිවිදලා යන්න දෙන්නේ නැහැ. වැටෙනවා. ඉතින් ඒ වෙලාවට තියෝ කම්මෝගෝ චිකාගෝ රාජාවෝ මාහෝ ගංගාවෝ කියලා කඩාගෙන යන්න ඒ වෙලාවට ස්පීරිය නැහැ සතිය නැහැ කියලා හිතුණාට සම්පූර්ණ බැටරිය charge වෙලා තියෙනවා සතිය ෆුල් ඩෝස් එකක් තියෙන්න ඕනේ. බලාගෙන මං ඉන්නවා මේක දිහා ඒක පරාදයක් නෙමෙයි ඒක දෙපාරක් දිනුමක් කියලා ඒ අයෝනිසෝ මනසකාරට ඉඩ දෙන්නෙම නැතුව මේ කෙලෙස් නෙමෙයි මේක ප්‍රතිපදාමයි මේ කෙලෙස් කැඩීමක්මයි මම මේකට සමාදම් වෙන්න ඕනේ මම මේකට එළඹ වාසය කරන්න ඕනේ කියන එකට හැකි සංඥාව කියනවා ආකල්ප මේ වෙනසක් කියනවා ඒක හරිම අහඹයක් ඒ කාටවත් භාවනා කරන ඔක්කොටම හම්බෙයි කියලා හිතන්න බෑ හැබැයි ඒ සඳහා උපයන්නම ඕනේ ඒක ඒක අපි උදුරලම ගන්න තියෙන අයිතිවාසිකම් දිනා ගන්නම ඕනේ නැත්තම් මාරය ඇවිල්ලා මල්ලෙන් ගන්න. ඔය රුදුරු බිහිසුණු රුදුරු මේසමව මග අවරනවා. ඇත්තටම හැප්පෙන දෙයක් නැහැ. ඒ නිසා එතන ඒක මේ භවනා ජීවිතේ මං කියන්නේ කෙල්ලෙක් ලොකු වෙනවා කියලා එකක් තියෙනවා. වැඩි විපත් වෙනවා කියලා. ලොකු වෙන තැන තමයි උතන. ලිංගික ජීවිතේට අපි කොල්ලන්ගේ කෝකටේ රූප ඇටෝම් ගන්නෑ නේ. කොල්ලන් කොයි වෙලාව වෙනවද දන්නේ නැහැ. කෙල්ලන් ගෙවට ඉතින් හරියට ලොකෝ ඒකේ භාවනා ජීවිතයේ කෙල්ල ලොකු වෙන වෙලාව. කොල්ලෙක් වුණත් ලිංගික පරිණතිය එනවයි කියලා කියන්නේ ඔය කවුරු මොන බයිලා ගියාගෙන ආවත් මං අරින්නේ නැහැ. මම ගහගෙන යනවා කැඩෙන ගම්ම ගහනවා. මේ කියන්නේ අප්‍රතියතව ගහනවා. ඇත්තටම හිත හදනකොට මේක ලෙද්දී වෙනවා. ඒ නිසා ඒක හරියට මේ ජයග්‍රහී හිතෙන් වැඩක් කරනකොට ජය ගන්නවා. පරාජිත හිතකින් ගියොත් ඒ ජය ලැබුණට සමාදම් වෙන්න තිකතියක් තියෙනවානේ. ඉතින් ඒක මේ තනිකර යෝනිසමනසිකාරයම තමයි. තනිකරම සම්මාදිට්ඨි සම්මා සංකප්ප තමයි. හැබැයි අපි සාමූහිකව කරනකොට කඩන තින ඊට වැඩි. තාන්නියම ගිල නම් කප්පට හිතන්න බෑ. අබුද්ධෝත්පාද කාලේක කොහොමඩක්වත් අපිට ගොඩේම නක් නෑ. අපි කොච්චර භාවනා කරත් උතෙන් ගියාට පස්සේ ඩබල් රිවර්ස් ගියරයකට යන්නේ ඩබල් ස්පීඩ් දාලා. බුද්ධ භාරේ බුදුරජාණන්සේ කියනවා නෑ නෑ පුතේ බය වෙන්න එපා හිටපන් මම ඉන්නවා ආයෙසරා ෆයිට් එකක් දීපන් ආයෙසරා ෆයිට් එකක් දීපන් කියලා තල්ලු කරලා තල්ලු කරලා කොහොම හරි කඩනවා. ඒක බුදුරජාණන් කියන්නේ කුකුල් පැටියා පිටරය ඇතුලේ හැදෙනකොට ඒකාගේ ඇතුලේ ඉඩමදි වෙලා කට සීනි වෙලා උට එළිය පේනවලු ඇතුලේ තද ගතියත් එළිය ගතියත් එතකොට උගේ මුඛ තුඩ හරියට එනවලු කටට නියසිල පොරකට දෙකක් තියනවලු කටට දබල අනින්න හිතෙනවලු. ඌම කඩා ගන්නවා මිසක කවදාකවත් බිත්තර කටත් අම්මා කැඩුවොත් කුකුල් පැටිය මැරෙනවා. කුකුල් පැටියම ගහන්න ඕනේ. නේසිලෙන් හරි මොකතුඩින් හරි ගහලා ඌම කට කඩා ගන්නවා. ඒ නිසා බුදුරජාණන් කියනවා අනෙක් ශාස්ත්‍රූරු ගැලුම්කාරය වුණාට මම ගැලුම්කාරයක් නෑ. උඹලට කියලා දෙනවා ක්‍රමේ මෙතෙන් මෙතෙන්කම් භාවනා කරමන් දැල්ලා අරපන් කට්ට කඩලා යන්නේ. එතකන් උඩ සම්පූර්ණ ආරක්ෂා දීපු කට්ටමයි. ඒ කට්ටිය හොලඟක් හරි වැදිනවා නම් පිටරේ කුණු වෙනවා. නමුත් දැන් පැටියට එළියට එන්න නම් කට කඩන්න ඕන. බුදුන් කියන්නේ මේකයි manussකමේ උප්පත්තිය. අනිත් ඔක්කොම පිටර කට්ටේ ඉන්නේ. අනිත් ඔක්කොම තාම නිදි ලෝකේ ඉන්නේ. අනිත් ඔක්කොම තාම මේ වැටිලා. මේ කඩාගෙන යෑම ඉතින් ඒක මේ කාලයක් දේශයක් ඇත්තේ නැහැ. අනන්ත ප්‍රමාණ උත්සාහ කරන්න ඕනේ හැබැයි ප්‍රයෝග ඥාන තියෙනවා. හරියට ප්‍රයෝගශීලී වෙන්නනේ මොරන්න කලින් ගහන්නත් එපා. හරියට වෙලා වෙනවා. මෝසිලින් හෝ මෝතුලින් හෝ නියසිලි ගහලා මේක කඩාගත්තට පස්සේ තේනවා අපිට ගැළවුමක් දෙන්න මොනම කෙනෙකුටවත් බෑ. තමන්ගේ ගැළවුම තමන් අතේමයි. කොච්චර පින තිබුණත් ඒ ඒ වෙලාවට ට්‍රිකර් එක ගැස්සුවේ නැත්තම්, සේවනූර ගින්දර තිබ්බේ නැත්තම් ඉතින් අර කට්ට ඇතුලේ හිර වෙලා ඉන්නවා. ඉතින් කට්ට කඩා ගන්න ලැබේවා ආයේ ප්‍රශ්න අහන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි යනවා සක්මනට. තෙරුවන් සරණයි.